සරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ මේ 115 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ ඒ කියන්නේ පෙබරවාරි මාසයේ 23 වෙනිදා පළවෙනි ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ වාගේම දිගින් දිගට වැඩමුළුව පුරාම අද පටන් ගන්න මේ වැඩ ධර්ම දේශනාව අනුව දේශනා මාලාවක් පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ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 කාලයක් වෙන් කරලා තියෙනවා මේ ධර්ම දේශනාවල් සඳහා. ඒ මොකද කලාතුරකින් කෙනෙකුට හම්බ වෙන මේ භාවනා වැඩමුළුවකදී ඒකට උපරිම අනුග්‍රහය දක්වනකොට සර්වචනාසේ සඳහන් කරලා තියෙනවා මේ සුතමේ ඥානයේ වශයෙන් අනුග්‍රහ කිරීම පහෙන් එකක වටිනාකමක් කියලා. පළවෙනිම සඳහන් කරනවා සීල අනුග්‍රහිතය කියලා. ඒකයි අපි මේ පිරිස වැඩමුළු ආරම්භයේදී උසස් සීලයක සමාදන් කරවන්නේ. එතකොට හිත අලුත් වෙනවා. එතකොට අපි දාන්නවා මේ වෙනදාගත කරන ජීවිත කාල සටහන් නෙවෙයි, වෙනදා තැන නෙවෙයි, වෙනදා පිළිච නෙවෙයි අසු කරන්න වෙයි. ඒ ඔක්කොම අර හිත අලුත් කරගන්න කරන අනුග්‍රහ. ඊට පස්සේ මේ වගේ අපි කොච්චර දැනුම තියෙන කෙනෙක් වුණත් ආයශරයක් බණහනවා කියන එක එහෙම නැත්නම් සුත්තමේ ඥානය ලබා ගන්නවා කියන එක නැත්නම් බහුසුත භාවයේ සඳහා මේ වගේ වෙලාවක් ගත කරනවා. ඒ වගේම අපි චින්තාමය භාවනාමය මේ සුත්තමේ ඥානෙ පස්සේ ධර්ම සාකච්ඡාමය ඥානයක් සඳහා ඒත් අපි දවල් පැයක කාලයක් ගත්තා. එතකොට අර ශීලයේ සම්බන්ධ හෝ ධර්ම දේශනාව සම්බන්ධ හෝ කමඨහන සම්බන්ධ හෝ ප්‍රශ්නක් තියෙනවනම් Tamanට මේ සාකච්ඡා මාර්ගයේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ තුන කෙරුවට පස්සේ තමයි අපි සමත වශයෙන් විදර්ශනා වශයෙන් භාවනාවට යන්නේ. මේක සම්නත්තන් කියනවා පරියන්ක වශයෙන් තක්මන් වශයෙන් භාවනාවට යන්නේ මේ මූලික අනුග්‍රහ තුන ඇතුව එතකොට මේ සමත වශයෙන් කරන අනුග්‍රහයට සමත අනුග්‍රහිතය කියලා කියනවා. විපස්සනා වශයෙන් කරන අනුග්‍රහයට විපස්සනා අනුග්‍රහිතය කියලා කියනවා. මේ විදිහට අනුග්‍රහිත පහකින් අපේ මේ අසම්පූර්ණ සම්මා දිට්ඨිය සම්පූර්ණ භාවයටපත් කරගත යුතු කියන එකයි සරුවචනාංශගේ අදහස. ඒ නිසායි අපි මේ දවසේ වෙලාවක් ඒ සඳහාම මේ වෙලා අපකප්ප වෙලා ධර්ම දේශනාවට පවත්වන්නේ. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම හිතන්න ඕනේ මේ භාවනා වැඩමුළුවකදී Tamanට අහන්න හම්බ වෙන මේ ධර්ම කොටාශය එදිනෙදා ගෙදර දොරේ රේඩියෝ එකේ බහන අහනවා වගේ එකක් හෝ ඒකට වෙන රාජකාරී ක්‍රමයෙන් කතාබතා කරමින් අන්‍ය විහිතව කරන එකක් නෙවෙයි මේක මම සඳහාම කියන එකක් ඒ නිසා මේක නිකන් ඇහෙන බණක් වෙන්න දෙන්න එපා අහන බණක් කරගන්න කියන මේක ගැන අවධානයෙන් කටයුතු කරමු ඉතින් ඒ විදිහට පිරිසක් අහන බණට ඒ සඳහා අපකප වෙලා බණ කියනකොට බණ කියන එකත් සෙල්ලමක් නෙවෙයි ඒ කාටත් ගැළපෙන විදිහට ඒ අදාළ ත්‍රිවිධ ශික්ෂාවන්ට ආධාර වෙන විදිහට ඒ වාගේම උනන්දු වෙන විදිහට කියනවා කියන එකත් ලේසි නෑ. ඒ නිසා හැම කෙනෙක්ගේම සහයෝගය ධර්මයේ දිහාවට නතු වෙන්න ඕනේ. ඒ නිසා ආහන කෙනා අට්ඨිකත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති කියන විදිහට මේ කියන දේ අර්ථය තේරුම් ගන්න හදාන්න ඕනේ. මනසිකත්වා ඒ අනුව මානසිකාරය පැවැත්ීමේ වගවීමක් කුසල ඡන්දයක් හිතේ ධාරණය කර ගන්නවා. සබ්බං චේතසෝ සමන්නහරිත්වා හිත 100 100ක්ම මේකට දාන්න. එහෙම නැත්නම් දෝතිම කරන්න ඕන මේ වැඩි. අර මේ කල්පනා කරමින් වටපිට බලමින් ඒක කරන එකක් නෙවෙයි. තමන් මුළු හදින්ම දෝතිම්ම කල යුත්තක් වශයෙන් දෙනවා. ඔහිත සෝතෝ කන්නමාගෙන හිත යොදාගෙන බණහන්දේ කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක මේ වගේ භාවනාවට අනුග්‍රහිතයක් නොවුනත් එහෙම බණ ඇහිම පවා යෝගාවචරික ජීවිතයකට ඉතා වටින දෙයක් නැති වුණා සාමාන්‍ය බෞද්ධ ජීවිතයකට නම් ඉතාම වටින දෙයක්. ඉතින් ඒ නිසා මේ දෙපාර්ශවයේ ඒ සඳහා අපකප වීම ඉතාමත් වැදගත් ධර්මදේශනාව සඳහා. ඉතින් මේ ධර්මදේශනාව සඳහා ඉස්සරහින් තියාගත්ත මාතෘකාව ගැන අපි කියන සලකා බැලුවොත් මේක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ දසුත්තර සූත්‍රයේ තවත් කොටසක්. අපි මේ සූත්‍රයේම දිගින් දිගටම දිගින් දිගටම වැඩමුළු වලට මාතෘකා සපයා ගැනීමට මාතෘකා ප්‍රභවයක් විදිහට අපි අරගෙන තියෙනවා. ඒ මොකද ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ਸਰවචනංශේ වැඩ ඉන්න වෙලාවෙම මේ ධර්මයේ පිටු කරලා ප්‍රස්ථාර කරලා ඉදිරිපත් කරලා තියෙනවා මේක අංග සම්පූර්ණව කටපාඩමින් ගෙනියන පිළිසකට අඩු නැතුව තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. ඒ නිසා මේ දසුත්තර සූත්‍රයේ සියලුම ධර්ම කොටස් මාත්‍රකාව වශයෙන් සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් ඒකට කියන සමාන සම්බන්ධයක් නැහැ. සියල්ල සම්පින්දනය කිරීමේ අදහසකින් කරලා තියෙනවා. ඇත්තටම මෙතන මේ සූත්‍රයේ තියෙන අඟුත් දීගනිකායේ අන්තිම සූත්‍රයේ වශයෙන් මිට ඉස්සරහට තියෙනවා මේ වාගේම සූත්‍රයක් ඒ සාරිපුත්‍ර සංසේ සංග්‍රහ කරපු එකක් සංගීති සූත්‍රය කියලා. කට්ටි එකතු වෙලා ධර්ම පිළිබඳව විනය පිළිබඳව දන්න කෙනෙක් හම්බුනොත් සංගායනාවක් කරනවා සාමූහික සාකච්ඡාවක් කරනවා නම් මෙන්න සැකිල්ල. මෙන්න මේ සැකිල්ල අනුව කරනවා නම් අඩුපාඩුවක හිටින්නේ. ඒ වගේම කවුරු හරි කටපාඩම් කරනවා නම් මේක දන්නවනම් එයාට සෑහෙන වග ගන්න පුළුවන් මම සෑහෙන දුරට අංග සම්පූර්ණ ආවරණයක් කරලා තියෙනවායි කිය. සංගීති සූත්‍රයත් එක්ක බලනකොට නම් දසුත්තර සූත්‍රය ඊටදී සංවිධානාත්මකයි. සංගීති සූත්‍රය ගත්තොත් බුදුහරුවචනසේ දේශනා කරපු එකේ කාරණා ගොඩාක් පළවෙනි පොතේ සඳහන් වෙනවා. ඊට පස්සේ දෙකේ කාරණා ගොඩාක් දෙවෙනි පොතේ සඳහන් වෙනවා. මේ විදිහට කාරණා 11 දක්වා පෙළගස්වලා තියෙන එක හරියටම දැන් කාලේ තියෙන අංගුත්තර නිකායේ පොත වගේ. අංකවසින් සංග්‍රහ කරපු දේශනා. ඊට පස්සේ දසුත්තර සූත්‍රයේදී ඊටදී සංවිධානයක් පේන්න තියෙනවා. පළවෙනි එකේ පොතේ තියෙන කරුණු 10යි. ඒ 10ම එකක් වශයෙන් දැනගන්න මේ 10 දැනගන්න දෙකක් වශයෙන් දැනගන්න මේ 10 දැනගන්න තුනක් වශයෙන් දැනගන්න ඕන මේ 10 දැනගන්න කියලා 10 දක්වා 10 කාරණා දක්වා ඒ ඉදිරිපත් කළ තියෙන අපූර්ව අතහැකේ තියෙන ව්‍යාකරණය ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඇර වෙන කෙනෙක් කෙරුවා නම් අඩුපාඩු වෙන්න ඉඩ තිබුණා. කළ යුතුව තිබුණා සරුවච්චන් වහන්සේ. සරුවච්චන්සේ එහෙම සංග්‍රහ කරලා නැහැ. සරුවච්චන්සේ අවශ්‍ය වෙලා ධර්ම දේශනා කරලා තියෙනවා. මේ සාරිපුත්‍ර සාන්තව මේවා ව්‍යාකරණයකට දාලා ප්‍රස්ථාරගත කරලා විභාග කරලා එනිසා මේවට ඥාන විභාග, ඥාන ප්‍රස්ථාන වශයෙන් කියලා නම් කරනවා. මේක එසේ මෙසේ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ කරලා වටහා ගන්න වැඩක් නෙවෙයි මේක. මේක භාණ්ඩාගාරික අරියක්තිය වශයෙන් සම්පූර්ණ ශේෂ්ත්‍රය දන්න කෙනෙක් මේක අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න પરම්පරාව නැත්නම් සාසනය ඉදිරියට ගෙන යන්න ලොකු වගවීමකින් කරන ලද කටයුත්තක්. ඉතින් සාගතනන්සේ වැඩ ඉන්න කාලෙම වෙච්ච නිසා මේක අඩුපාඩු වැරදුනා හිස්තන් කියනවා කියලා හිතන්න බෑ. මොකද සර්වචන්සේ කියන අනුමත කරලා තියෙනවා. නමුත් මේක සර්වචන් දේශිත සූත්‍රයක් විදිහට නෙමෙයි යන්නේ. මේක යන්නේ ශ්‍රාවක දේශිත ශ්‍රාවක භාෂිත සූත්‍රයක් විදිහට ඒ ශ්‍රාවකයන් වහන්සේ තමයි මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ හැම ඒ දසුත්‍ර සූත්‍රේ පටන් ගන්නකොට කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා තමන්ට වඩාත්ම උදව්පකාර කරන බහූපකාර වෙන එක දක්ෂ මොකද්ද කියලා ඇහුවොත් අප්‍රමාදී කියන්නේ කියලා ප්‍රශ්නයක් අහලා උත්තර දෙනවා. ඊට පස්සේ තමන්ට හුඟක් උදව් කරන භාවිතා කළ යුතු එක ධර්මය මොකද්ද? ආත්මසින් වටහා ගත යුතු එක ධර්මය මොකද්ද? ප්‍රහාණය කළ යුතු එක ධර්මය මොකද්ද? ඔය වගේ ලස්සන ප්‍රශ්න 10ක් අහලා ඒ ප්‍රශ්න 10ට එකේ උත්තර 10ක් දීලා තියෙනවා. දෙකේ උත්තර 10ක් දීලා තියෙනවා. දෙකේ 10 ප්‍රශ්න 10යි උත්තර 10යි. තුනේ ප්‍රශ්න 10යි උත්තර 10යි. හතරේ ප්‍රශ්න 10 උත්තර 10යි. ඉතින් අපි මේ වෙනකොට ගෙවම් කරලා ගෙවම් කරලා අපි ඉන්නේ හතරේ පොතේ ඒ නවවෙනි ප්‍රශ්නේ තමයි කතමේ චත්තාරෝ ධම්මා අභිඤ්ඤය. විශිෂ්ට ඥාණයෙන් දත යුතු කරුණු හතර මොකද්ද? චාරිපුත්‍ර ස්වාමීන් ප්‍රශ්නයක් අහනවා. ඒ චාරිපුත්‍ර ස්වාමීන් ප්‍රශ්නේ අහන්නේ උත්තර දෙන්න. එහෙම නැත්නම් මේ ශ්‍රාවක පිරිසට විශ්වාසයක් ඇති කරන්න. අන්‍ය තීර්ථකෙක් හරි ප්‍රශ්නයක් අහුවොත් මේකයි කියන්නේ මේ උත්තරේ දුන්නොත් ලකුණු 100ම ලැබෙනවා. එනිසා ප්‍රශ්නේ අහලා සාරිපුත්‍ර සාංශ උත්තර දෙනවා. ඒ අභිඤ්ඤය විශිෂ්ට ඥාණයෙන් දත යුතු කරුණු හතර මොකද්ද? චත්තාරි ආර්ය සත්‍යයි. ආර්ය සත්‍ය හතර තමයි මේ සාසනයේ හතරක් වශයෙන් බලනකොට විශිෂ්ට ඥාණයෙන් දත යුත්තේ. ඉතින් ඒ නිසා අපි සමහර ශාස්ත්‍රණ ගැන හදාර නැත්තු බුද්ධ දේශනාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය කියන විදිහට ඒක මූලික ගැන්වීමක් විදිහට බාර ගන්න. නමුත් මුළු ත්‍රිපිටකයම කියලා බලනකොට චතුරාර්ය සත්‍ය විතරක් නෙවෙයි ඒකේ තියෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා ශික්ෂාව එහෙම නැත්නම් කෙලෙස් වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් කියන එක එහෙම නැත්නම් පරිසමුපාදේ මේ විදිහට විවිධ පැති තියෙනවා ඒකෙන් වැදගත් එක උගන්වීමක් තමයි ආර්ය සත්‍ය හතර. ඉතින් අද මේ පටන් ගන්න ධර්මදේශනා මාලාවට මාතෘකා වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය කියලා අපි තේරුම් ගන්න දේ. චත්තාරි අරිය සත්‍යාමි. ඊට පස්සේ මේ විදිහට මාතෘකා ලැබුවට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒක නම් වල කියවන්න පටන් ගන්නවා. මේ මාතෘකායකදී හතර කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒකත් මේ පිළිසෙට ඉතර අලුත් බණක් නෙවෙයි. මේ චතුරාර්ය සත්‍ය පළවෙනි දත යුතු විශිෂ්ට ඥානෙන් දත යුතු ධර්මයේ තමයි දුක්ඛේ ඥානං කියන එක. ඉතින් මේ දුක්ඛේ ඥානං කියන එක අබෞද්ධ ධර්ම. දුක පිළිබඳ දැනීම. ඉතින් හැම කෙනාම දුක පිළිබඳ කොච්චර දන්නවද කියලා කිව්වොත් ඒ හැම කෙනාගේම මුළු දවසම ගත කරන්නේ සැප හොයන්න. ඒක ඒක කොච්චර අත්නොමතිකද කියලා කියනවනම් ඒ මිනිස්යාගේ මුළු ජීවිතේම සුන්දරම වයස නිට්ටරෝම සැපසීම සඳහා යම් දෙයක් කළ යුතුද ඒ දේ සඳහා ඉදම් බෝදල් වේදම් කරන රට රාජ්‍ය අතහැරගෙන ඕන දෙයක් කරන්න ලෑස්ති. සැප දෙඤ්ඤම් කියලා කවුරු හරි කියනවනම්. ඉතින් ඒකෙන් පේන තියෙනවා මානවයා කොච්චරක් මේ දුකට බය හෝ දුක පිළිබඳ දැනීමක් තියනවා කියලා. ඉතින් ඒක නිසා අද ලෝකේ තියෙන මේ සැප දෙන්නම් කියන ව්‍යාපාර දිහා බලනකොට ඒ වගේම ඒ සඳහා මිනිස්සුયો වෙහෙසෙන හැටි බලනකොට මේ සැප සොයාගෙන යන ගමනේ හැම කෙනාටම දුක පිළිබඳ අවබෝධයක් තියෙනවා පේන්නේ. අඩු ගානේ අඹලයාටත් තියෙනවා. සමනලයාටත් තියෙනවා. හැම සතෙක්ම උද්දී ඉඳලා හැන්ද වෙනකම් මේ මහන්සියෙන් සැප හොයන්නේ. ඉතින් යනෝ බලනකොට ඒක සහජාතයක් යනකොට. මිනිස්සු හැම වෙලාවෙම පේන්න තියෙනවා මේ දැන් සතුටින් නෙවෙයි ඉන්නේ. වර්තමාන සතුටින් නෙවෙයි ඉන්නේ. ඒ නිසා යා නිතරම බලනවා මේට විදිහේ සැප ඇති දෙයක් ලැබෙනවා නම් ධර්මයෙන් හෝ අධර්මයෙන්. සාධාරණෝ අසාධාරණෝ. යුක්තියට හෝ අයුක්තියට ඒ දේ කරනවා. ඒ නිසා මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් වැරද්දක් කරනවා කියන්න බෑ. හැම කෙනාම සැප හොයනෙක් කරා. ඒක කෙනෙක්ගේ සැප කෙනෙකුගේ දුක වෙනවා ඒක නිසා වැරද්දක් වෙන්න තියෙනවා. නමුත් ඕනෑම අපරාධකාරී <clears throat> ඕනෑම නරක මිනිසෙක් කරන බැලුවොත් ඒ මිනිසයාත් කරන්නේ අහිංසකව සැපසිරීම. ඉතින් ඒ හැප හොයනකොට එයාගේ සැප සාධනෙදී පරිසරය දූෂණය වෙන්නේ ඉඳී තියෙනවා. අල්ලපු ගෙදර මිනිස්සුන්ට කරදර වෙන්නේ ඉඳී තියෙනවා. එහෙම නැත්නම් රටේ පවතින නීති කැඩෙන්නේ ඉඳී තියෙනවා. එහෙම නැත්නම් කෙලෙස් එකතු වෙන්න තියෙනවා. ඒ මනසට ඒව මොනව ගානක්වත් නෑ. එයාට ඕන කරලා තියෙන්නේ මෙලෝ වශයෙන් අත්පනාපිට සැප තිනවා නම් ඒ මනස ඕනම වෙලාවක ඒ දේ සඳහා කීර්ති නාමය කැප කරાવી රට රාජ්‍ය අතහරීවි ආගම ධර්ම අතහරීවි ඒ දේ කරගෙන යනවා ඒක නිසා දුක පිළිබඳව ඥානයක් නැහැ කියලා කියන්න බෑ නමුත් මෙතන සර්වජන් වහන්සේගේ දුක්ඛේ දුක්ඛ ඥාන කියනක දුක්ඛ ආර්ය සත්‍ය කියනකොට මේ ආර්ය කියන වචනේ මෙතෙන්ට එකතු වුණාට පස්සේ ඔය ලෝකේ පුරාවට පැතිරලා තියෙන තීසනුන්, പ്രേතයන්, යක්ෂයන්, නිරිසත්තු, මිනිසයෝ ඒ සියලු දෙනාගම කියන දුක් වලින් මෙතන සරුවචනාසේ විශේෂ කොටසක් පෙන්ලා දෙනවා. අන්න ඒ දුක් ටික තමයි අවබෝධ කරණ තියෙන්නේ. ඒ දුක් අවබෝධ කිරීමෙන් මේ මිනිස්යාට එක කලහක්ක් මේ ජීවිතේ ජීව කලහක්ක් ඒ නිසා මෙතන සරුවචනාන්තේ දුක්ඛේ ඥානං කියලා කියන්නේ මොකද්ද කියලා අපි යෝගාවචරයන් වශයෙන් භාවනාවට පෙළඹිච්ච අය වශයෙන් තේරුම් ගන්න වෙනවා. ඒක තේරුම් ගන්නකොට එහෙම නැත්නම් මේ පිටට බැස්සට පස්සේ අපට වැටහෙනවා නම් අපි මෙතෙක් කල් සැප හොයනවා කියලා කරලා තියෙන සේරම දුක ඇති කරලා තියෙනවා. සුද්ධ වශයෙන්ම ඒක තේරුම් ගන්නකොට උඟාක් වෙනකොට ආගම ධර්මයක් එපා වෙනවා ඔළුව නරක් වෙනවා සීදීනස ගන්න කියලා. මේ තරමටම අපි ඉල්ලාගෙන කරගෙන තියෙන දුකක් නේද කියලා. මේකට අපි මේ විදිහට බැසගත්තොත් අපි දාන්නවා මේ පටිච්චසමුපාදයේ කියන විදිහට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියලා සරුවඥාන්සික වචනෙන් කියනවා ජරා ව්‍යාධි මරණ ඒ කියන්නේ අපි දිරනවා දවසින් දවස දවසින් දවස වයසට යනවා ඒ පුංචි ළමයෙක් හැදෙනකොට අපි වයසට යනවා කියන්නේ නමුත් ඒකත් ජරා වීමක් තමයි ඒ ළමයා ඉපදින්නේ මව් කුසේ උපදිනකොට එක සෛලකින් පටන් අරගන්නේ බොහෝම ශීඝ්‍රයෙන් සෛල ගොඩක් පාටපත් වෙලා ඉස්ත්‍රි පුරුෂ වශයෙන් වෙන් වෙලා සමහර උපදීකින් මැරෙනවා සමහරු එහෙම නැහැ. ඊට පස්සේ මේ දරුවා සාමාන්‍යයෙන් කියනවා නම් ඔය වර්ණ දවසකට එනකන් හුඟව දෙනෙක් හිතන්නේ දිරනවා කියලා කියන්නේ වැවෙනවා කියලා කියන්නේ. නමුත් සර්වචනාසිකේ දේශනාව හැටියට බලනකොට ඒකත් දිරිල්ලක් තමයි. එන්නේ එන්නේ එන්නේ එන්නේ විපරිණාමයටපත් වෙනවා දිරනවා. ඊට පස්සේ වියාදියටපත් වෙනවා බඩේ ඉඳද්දි උප්පතියේදී ඊට පස්සේ ළමා වයසේදී මැද වයසේදී වැඩිමාල් වයසේදී ඕනම කෙනෙකුට ඕනම ලෙඩක් එන්න පුළුවන්. කිසිම විදියකින් කාටවත් එහෙම සහතිකයක් දෙන්න බෑ. අහවල් දෙදේ ඉන්නේ නැහැ කියලා සර්වඥාන්සියට සර්වඥතා ඥානෙ ලැබුවට පස්සේ ලෙඩ 12ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක එතකොට අපිට තේරෙනවා ඔය අපි කරන පින්කම් වලින් ඒක මායින් කරන්න බෑ. සර්වඥතා ඥානෙ ලැබුවට පස්සේ ලෙඩ රෝග 12ක් ඇති වෙලා තියෙන නිසා අපිට ලෙඩ තියෙන මිනිස්සු කාලකන්ණියෝ ලෙඩ තියෙන මිනිස්සු මේ විලපීඩ දන්නේ නැති මිනිස්සු ලෙඩ තියෙන මිනිස්සු පිරිසුදුකම දන්නේ නැති මිනිස්සු ලෙඩ තියෙන මිනිස්සු මොඩියෝ කියන බෑ ඒකට හරුවචනාංශයත් එහෙනම් මොකටද ලෙඩෙන්නේ ඒ නිසා අපිට තේරුම් ගන්න වෙනවා මේ ලෙඩ කියන එක ඔය අපි හිතනට වැඩිය විශාල පුළුල් ශේෂයක් තියෙනවා සාමාන්‍යයෙන් ජීවිතයේ බුදුහාම කියන්නේ ලෙඩක් කියලා මුළු ජීවිතේම ලෙඩක් මුළු ජීවිතේම රෝග දරන කුරුළු කැදල්ලක් වගේ ලෝකේ තියෙන දුක් දරන එක. ඒක සාමාන්‍ය ප්‍රසිද්ධ වෙන්නේ 60 පෙන්නට පස්සේ. හාන දශකයේ, පබ්බහාර දශකයේ ආදි වශයෙන් ඉදිරියට යනකොට පවංක දශකය, මෝමුව දශකය, සයන දශකය. හාන දශකය කියලා කියන්නේ 60 පෙන්නට පස්සේ ඕනම කෙනෙක්ගේ ඇස්පෙනීම අවුරුද්දකට අවුරුදු 6ක ගෙවා දැමීමක් සිදු වෙනවා. 70 40 වෙනකන් ඇස්පෙනීමේ වර්ධනයක් තියෙනවා. 50 වෙනකොට මාරු වෙලා 60 පැන්නට පස්සේ එක අවුරුද්දකට 6 ගුණයක් ඇස් පිනීම දුර වෙනවා. කන් ඇහිීම 6 ගුණයක් දුර්වල වෙනවා. රුධිර පීඩනය ඉතාමත් මෙක්මනේට කඩාවැටෙන පටන් ගන්නවා. මේ වගේ රෝග ලක්ෂණ වගේ තියෙනවා හැමරයි වෙනවා බත් වැටෙනවා කන් කෙස් පැහැලා ගොඩාක් වැඩ කොටක් තියෙනවා. ඒවට අපි කියනවා ජරාවේ ලක්ෂණ කියලා. ඊට පස්සේ ව්‍යාධියට ගියාට පස්සේ අපි පටන් ගත්ත මාතෘකාව කියන මේ ලෙඩ අද කොච්චර වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණු වුණත් ලෙඩ වැඩි වෙලා මිසක අඩු වෙලා නැහැ. කොහොමඩක්වත් නැහැ. තොරතුරු අරගෙන බැලුවත් ජනමාධ්‍ය මේ ජනය හරහා බැලුවත් ලෙඩ වල අඩුවක් නැහැ. ඒක නිසා මොකද්ද ලොකු දියුණුවක් තියෙනවා. රෝග පිළිබඳ අවබෝධයක් තියෙනවා. නමුත් යම් යම් රෝග අපි දුරවන් කරයි කියලාත් කියනවා ලෝකේ. ඒ කරාට දුකින් ඇති වෙන රෝගයෙන් රෝගයෙන් ඇති වෙන දුක් ගැන අරගත්තොත් එහෙම සාමාන්‍ය අපේ අත්තම්මල මුත්තම්මලා කිත්තලා කිරි කිත්තලාට වැඩිය අද අපි මේ වෛද්‍ය ශාස්ත්‍රය සඳහා රක්ෂණ සංස්ථාවල් වල බැංකුවල තැන්පත් කරන මුදල එදා වැඩිය බොහෝම බයපක්ෂයි. එදා ඇත්තෝ මේ වගේ ඒවට ඔච්චරම නැටුවේ නෑ. ඒගොල්ලෝ දුක බාර ගන්න ලෑස්ති. දැන් අපිට පුදුමාකාර බයක් ඇති කරලා තියෙනවා. ලෙඩ වෙලා නෙවෙයි, වෙන්න තියෙන ලෙඩ ගැන. ඒක නිසා ඔක්කොමලා ඒකෙන් නිකන් මේ හං වෙච්ච මෙලාන වෙච්ච බීලා හපල විශ් කරපු උක්දණ්ඩක් වගේ අද ජීවත් වෙන මනුස්සය. පුදුමාකාර බය ලෙඩවලට. ඒ ඒකද මම දන්නේ වෛද්‍ය ශාස්ත්‍රඥයා. ලෙඩ එන්නත් ඉස්සෙල්ලා පුදුමාකාර ලෙඩවලට බය ගැතියක් තියෙනවා. ඊට පස්සේ මරණය ඒක පුදුමාකාර බයක් තියෙනවා. ඒ මොකද ඒ තරම් අපි කායතයි ජීවිතයටයි ආසයි, අපේ ප්‍රියමනාප ඇත්තන් ආසයි. සාමාන්‍යයෙන් කැමතිත් නැහැ මරණය ගැන කතා කරන්න. නමුත් මේ දුක කියන මාතෘකාවේදී මරණ විශේෂ සම්දිස්ථානයි. මරණ දුක බය නිසාම කෙනෙකුට ඒක ගැන මතක කරන හොඳට සීකඳවන්න පුළුවන්. නමුත් ਸਰවචනාංශයේ මේ විදිහට පුද්ගල වශයෙන් ජරා, ව්‍යාධි, මරණ කියලා දුක් වලට සංසාර රෝග කියලා කියන්නේ තුනක් සඳහන් කරන අතර ඉවයි විපයෝග දුක්ඛ කියලා වෙනම දුකක් අපිට තියෙනවා. අපි මේ ඉපදුනාට පස්සේ එක එකනත් එක්ක සම්බන්ධකම් පාත්තනවා. අනියම් සම්බන්ධකම් පා. ඊට පස්සේ ඒකේන අපෙන් අයින් වීම මේ එනකොට හාංකා විශයක්වත් අපට නැහැ. එහෙනම් ආවට පස්සේ తත්‍ර తත්‍රාපි නන්දනී කියලා අපි එක එකනත් එක්ක ඇලුම් බැඳුම් හටකට හට ගන්නවා. ඒ ප්‍රිය කරන කෙනෙක් වෙන්වීම පිය විප්පයෝග දුක්ඛ. ඒ වගේම තමයි අපි මේ ගත කරන පොළොවේ ගත කරන කාලය තුල අප්‍රියමනාප දේවල් රාශියක් අපේ ඔළුවට දාගන්න අවුරුදු 6න් පස්සේ. අවුරුදු 6ට ඉස්සෙල්ලා කිසිම කෙනෙකුට ප්‍රිය අප්‍රිය නැහැ. එදා කිසිම දුකක් නැහැ. අවුරුදු 6න් පස්සේ අපි කියන 6 4 තේරෙනවා කියලා ඊට පස්සේ අපිට මේක මනාපයි මේක අමනාපයි. එතකොට මේ මනාපමනාප දෙකේ තියෙන භයානක නපුර තමයි මනාප දෙන්නේ නැතිවීම දුකක්, අමනාප දෙය ලංවීම දුකක්. ඉතින් මේක උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි පුදුම විදියට මේ පපුව රත් වෙලා තියෙන අපට පිය විප්‍රයෝග දුක, අප්පිය සංපයෝග දුක. ඊට පස්සේ යම් පිච්චක් නල යම් යම් පින්චා නලපති තම්පි දුක. යමක් අපි ප්‍රිය කරනවා නම් මනාප වෙනවා ඒක නොලැබීම දුකක්. ඉතින් ඒක නිසා අද තියෙන වෙළඳපොළේ හැටියට ඒගොල්ලෝ අපි හිතපුවත් නැති ආසාවල් ගෙනලා අපි ටෙලිවිෂන් එකෙන් රේඩියෝ එකෙන් පත්තරයයි පාරයි කියන ඇඩ්වර්ටයිස්මන්ට් වලින් අපිට දාලා තියෙනවා. ඒ දකින්න හැම වෙලාවෙම අපි ඒක මට ලැබුණොත් හොඳයි කියලා ආසාවක් ඇති කරගන්න. ඒ ආසාව ඇති වෙනවත් එක්කම අපිට ඉතින් අතේ මිටේ සල්ලි නැත්තම් ඒ දේ ලැබිය යුතු අනුන්ට තියෙන මට නැති දෙයක් බවටපත් වෙලා ඒ පෙළඳ ව්‍යාපාර වෙනද ප්‍රචාරක වැඩපිළිවෙල නිසා පුදුමාකාර විදිහට අපි මේ මනාපදී හිතුමනාපදී නොලැබීම කියලා විශාල දුකක් තියෙනවා මේක සිංහලයට තිබුණ නැති එක. පැන සිංහල ගාව එහෙම එකක් තිබුණ නැහැ. පැන සිංහල මුළු ලෝකෙටම ආදර්ශයක් වෙන්නලා ජීවත් වෙච්චි ජාතියක් සංස්කෘතියක්. අද ලෝකේ තියෙන රටවල් ලයිෆ් ස්ට්‍රීම් අන්තිමට වැටිලා කවුරු හරි ගෙනත් දෙන පිටතර දේවල් වලට එහෙම නැත්නම් සංකර දේවල් වලට බුදුමාකාර ආශාවක් ඇති කරගෙන ඒ දේවල් අදාළතාවයක් නිසා නෙවෙයි එහෙම නැත්නම් ප්‍රයෝජනයක් සලකලා නෙවෙයි මේ රට්ටු කරනවා දැනට තියෙන මෝස්තරේ ඒකයි ඒකමට නැති උනායි කියලා පුදුම විදිල්ලක් වෙන්න ඕන. ඒ නිසා අද වර්තමානයේ ගත්තොත් එහෙම හම්බ කරන වයසේ අවුරුදු 25 ඉඳලා 55 විතර දක්වා 65 විතර දක්වා ඉන්න තරුණ තරුණියක් ගත්තොත් ඒ කෙනාට තමන්ගේ අම්මට තාත්තට සලකගෙන දුවදරුවව සලකගෙන ගතකරනද මොන්නම විජයකින්වත් අම්මා තාත්තා සන්තෝෂ කරන්නත් බෑ දුවදරුවව සන්තෝෂ කරන්නත් බෑ ඒ නිසා මේ මිනිස්සයා අතිකාල සේවාව කියන එක අනිවාර්යයෙන්ම කරනවා ඡන්ද උදේ අමුඩ ගහගත්තාම හේකුරාද හැන්දෑවක අමුඩ දෙනතු හම්බ කරනවා. නමුත් ගෙදර ඉන්නේ එක එක්කත් ඒ මිනිස්සයා මට ඇති වෙන්න කෙරුවයි කියලා කද්දාව සතුටු වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ හූර කණ එක විතරයි. ඔය ගෙදර ඉන්නවයි කියන ඔක්කොමලා මකරේවා. ඒ හම්බ කරන මිනිස්සයාගේ මානසිකත්වය තරුණෙක් වේවා තරුණියක් වේවා කිසිම විදියකට එයාගෙන් යැපෙන අයට තේරෙන්නේ ඒගොල්ලෝ කියන්නේ මට මේට වැඩිය මෙයා කරන්න පුළුවන්. අම්මා හිතනවා මගේ පුතා මේ ගෑණියක් ගත්තට පස්සේ ගෑණි පිටිපස්සේ යනවා මිසක් මට සලකන්නේ නැහැ. තාත්තත් හිතනවා දැන් මෙයා ඒ බඩ බලනවා මම ඒව බලන්නේ නැහැ කියලා. ගෑණි හිතනවා අම්මයි තාත්තයි ළඟ තියන මේ ඌලියම් කර කර ඉන්නවා මං ගත්තා නම් මයිත් එක්ක ඉන්න eBay. දරුවෝ හිතනවා ඔයිට වැඩිය ඕනනම් තාත්තට මේට වැඩිය හොඳ එකක් මට අරන් දෙන්න පුළුවන්. ඒක නිසා ගෙදර ඉන්න ඔක්කොගෙම තද බල ද්වේෂයට ලක් වෙලා තියෙන්නේ ඒ හම්බ කරන මනුස්සයා. ඒකෙම ටිකක් හැර වැඩි හම්බ කරන ඒ කියන්නේ කාන්තාව පිරිමියෙකුට වැඩිය ඉතාම මිරිකිච්ච ගතියක් තියෙනවා. ඒක හරීම ප්‍රසිද්ධයි පිටරට ගිය කාන්තාව අධ්‍යා බැලුවොත්. ඒ පවුලක් නඩත්තු කරනකොට ඒ කෙනෙක් අදින ඇදිල්ල අපේ අත්තම්මල මුත්තම්මලවත් විඳපු නැති බරක් අදා දිනවා ඒ මේ රැකියාවල් කරන කාන්තාවල්. ඒකල වල විඳින විඳවිල්ල, දකින්න තියෙන දේවල්, දරුවෝ කරන දේවල්, අම්මලා තාත්තලා කරන දේවල් කද්දාක සතුට වෙන එකක් නෙවෙයි. හැම වෙලාවෙම මිරිකිච්ච ගතියක ජීවත් වෙන්නේ ඒ කෙනා ඒ ඒ දුකේ ස්වභාවේ ඒ කෙනා මේ සියලු දෙනාම යාව කඩාගෙන හුරගෙන ගන්න බලනින්දදී ඒ කෙනාවත් දන්නේ තමන්ගේ ශරීරය ත මෛත්‍රී කියන මොකද්ද කරුණාව කියලා කියන මොකද්ද හිතසුව කියන එක දන්නේ හිතට හිත සෝදන්නේ නැහැ. ඒක නත් කරන්නේ අර කට්ටිය සන්තෝෂ කරන්න හදනවා ගඟට ගිනි කපනවා වගේ. ඒක නිසා අද මේ නිසා ලංකාව <clears throat> ශීදී නසා ගන්න අතර ප්‍රසිද්ධම ප්‍රධාන රට බවට පත් වෙලා තියෙනවා. ඒ තරුණ වයසේ ඉන්න අයට කවදාකවත් ගොඩ එන්න බෑ. දරුවනුත් වෛරයට බිනවා හම්බ කරන විදිහට හම්බ කරනවා අත්ත මුත්තන දිගහතරන් හම්බ කරලා තියෙනවා සැප පහසුකමක් තියෙනවා නමුත් මේ අසහනේ කද්දාකත් අඩුවක් නැහැ ඒක නිසා මේ තරුණ කෙනෙකුට හම්බ කරලා කණ්ඩ දෙන තරුණ කෙනෙකුට කතා කරලා කිව්වොත් ඔය එක එක්කත් උඹට මරණය දක්වාත් උදව් කරන්නේ මරණයෙන් එහාට ඔබ සම්පූර්ණ අනාතයි අසරණයි. ඔය බරබදගත්තු ගුණෙක් කරේ කරත් අදිනා වගේ අදපන් වෛරෝ බරබායි කියලා අදිනවා. බොහොම අමුඩ ගහගෙන අදිනවා. මොක කවදාරි හැරිලා බලලා දැක්කොත් මේ කිසිම කෙනෙක් මගේ සුභ සිද්ධිය බලන්නේ අඩු ගන්න සරුවචන් වහන්සේ විතරක් කියලා විශාල පශ්චාත්තාවයක් ඇති ඒක නිසා සමාජ ගවේෂණයක් කරපු ඒ සමාජ විද්‍යාඥයෙක් කියන ඒ මනුස්සයාටවත් තේරෙනවා නම් අඩු ගන්න දවසකට විනාඩි 5ක් මාත් එක්ක මම ඉන්නවයි කියන එක සතිය පිහිටනවයි කියන එක ඒකවත් එයාට කියන්න බෑ කිව්වට බාර ගන්න එයා හිතනවා මේ විනාඩි 10ක් මේ හම්බ කරන එක හොඳයි කියලා ඉතින් ඉතිපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ කොළඹට ගිහිල්ලා අගනගරකට ගිහිල්ලා පුදුමාකාර වෙහෙසකටපත් වෙලා තියෙනවා. ඒ දුකේ කොච්චර ස්වභාවය නැත්නම් දුක්කම වවාගෙන කරනවාද කියලා කිව්වොත් මෙච්චර තටමඬ දෙයක් නැහැ මේ ප්‍රයෝජනෙ සලකලා වැඩේ කරගෙන ජීවත් වෙනවා නම් අර පිටිමැස්සෙන් ඔච්චර නටන දෙයක් නැහැ. නමුත් මේ රට යන තාලෙට ජාත්‍යන්තරේ අපිට අම්දලා තියෙන ඇඟිල්ලට මේ මිනිස්සු කරන එක වැඩක්වත් සෞඛ්‍යයට ගැලපෙන්නේ එක වැඩක්වත් දේශීය ආර්ථිකයට ගැලපෙන්නේ නැහැ. එක වැඩක්වත් ලංකාවේ තියෙන ගස්කොළන් වලට ගැලපෙන්නේ නැහැ. අධ්‍යාපනය ගැලපෙන්නේ නැහැ. මේ මේ තියෙන භයානක తত্ত্বය දකින්නවත් රජයකට බෑ. ආර්ථික විශේෂඥයන්ට බෑ. සමාජ විශේෂඥයන්ට මොකද ඒක කියපු ගමන් ජනප්‍රිය වෙන්නේ නැහැ ඒක නං. ජනප්‍රිය වෙන්නේ ඔය රට්ටු නලවන රට්ටු අවශ්‍යන වැඩ. ඉතින් ඒ නිසා ඒ කෙනාගෙන් ඇහුවොත් දැන් ඔබ උදේ ඉඳලා හන්දනකම් හම්බ කරනවා. ඔබට ගිය පාඩතේ දැන් ප්‍රොමෝෂන් එකකුත් හම්බ වෙනවා. පඩිත් වැඩි වෙලා තියෙනවා. නමුත් හිතේ ශාන්තිය සහනේ කවදාවත් නැහැ. දවසින් දවස දවසින් දවස අසහනේ වැඩි වෙනවා මිසක් ශාන්තියක් නැහැ. ඉතින් එහෙම අමු කෙනකින් හම්බුලා ඇහුවොත් එහෙම ඔබතුමා හිතන්න නැත්නම් ඔබතුමිය හිතන්න මේ විඳින දුකට හේතුව වග කියන්න ඕනේ කවුද කියලා. එයා කියන්නේ මගේ පඩිය මෙච්චර වැඩ කරනවා ප්‍රශ්නේ කරයි. මට පඩි දීපන්. ඉතින් එයා ගිහිල්ලා අයිතිවාසිකම් ඉල්ලා හතන් කරනවා. අයිතිවාසිකම් හතනකොට දිනනවමත් නෙවෙයි පරදිනවමත් නෙවෙයි කොච්චර පඩි වැඩි කෙරුවත් පඩි ගානට වැඩි අසහන වැඩි වෙනවා. අපි හිතන්න මිනිස්සේ 50000ක් මාලයකට හම්බ කරනවා කියලා. ඒ හම්බ කරනකොටම 65000ක බිල් අතේ. 75000ට පඩි වෙනුනයි කියන්නේ. ඒ වෙනකොට ලක්ෂක බිල් අතේ එක්කෙකුටවත් ගොඩ එමුණක් නැහැ. කාට හරි හිතේ ඉඳ බලන්න මේ මේ මට මේ වෙලා තියෙන මේ කරුමේ මේ කැම්බිරිල්ලට හේතුව ඒකට හිතන්නේ ආණ්ඩුව අපි ස්වාමී අපිව සූරකන කරනවා. එහෙම නැත්නම් ආණ්ඩුව බඩු වැඩි බඩු වැඩි කරලා දිනු. එහෙම නැත්නම් මීටරේ අඩුවෙන් බඩු දෙන්න පුළුවන්. ඉතින් මේක හටන් කරාට සරුවචන් වහන්සේගේ ප්‍රශ්නෙට ගියොත් මේ දුක්ඛේ සත්‍ය ආර්ය සත්‍ය ගත්තොත් කාට හරි හිතෙයිද මේ සියලු දුක් වලට හේතුව මම ඉපදිච්ච නිසායි කියලා කවදාවත් බාර ගන්න ලැසි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔක්කොටම හේතුව සරුවචන්සය එකයි කියන්නේ ජාති දුක කවදද මිනිස්සේ තීරුම් අරගන්නේ මම මේ කඹරන්නේ ඉපදිච්ච නිසානේ කියලා ඒගොල්ලන්ට ඕනේ ඉපදිලා සැප විඳින්න. ඉපදීම කියන්නේ දුකක්. ඉපදිනවා කියන්නේ දුකක් උපදිනවා කියන්නේ. ඉතින් ඒක නිසා හුඟව දෙනෙක් කැමති නෑ මේ වගේ බණක් අහන්න. මොකද හේතුව ඒක නාස්තික බණක් ඒක. ඒක මහා උච්ඡේදවාදයට වැටෙන බණක්. කිසිම රසයක් දන්නේ නැති බණක්. නමුත් සර්වචන් වහන්සේ මතක් කරනවා විවසී සර්වචන් වහන්සේ බුදු වෙන්න හදනකොට පාරමිතා පුරනකොට මහබෝසතාන් වහන්සේ නමක් විදිහට ඒ ඒ උපදිච්ච භවයේ එතුමට තේරුණාලු මට ජරා දුක තියෙනවා ව්‍යාධි දුක තියෙනවා මරණ දුක තියෙනවා පිය යුප්පයෝග දුක්ඛ තියෙනවා අප්පිය සම්පයෝග දුක තියෙනවා යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛන් ලැබුව හිතු පැද්දෙන නොලැබෙන දුක තියෙනවා සංකිට තියෙන පංච උපාදානස්කන්ධ දුක තියෙනවා මේ හත උපාදානස්කන්ධ පහෙම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤා හැම තැනම දුකයි ඉතින් මේ දුක දුක්ඛ කියලා කියනකොට ගැළවුමක් තියෙන බෑ. හේතුවක් තියෙන බෑ. කල්පනා කරනකොට කල්පනා කරන බුදු නුවණට තාම බුදු වෙලා නැහැ. බෝසත් නුවණට පැහැදිලා තියෙන්නේ ජාති දුක තමයි මේ සියලු දුක් වලට හේතුව කියලා. නමුත් මොන්නම විද්‍යාඥයෙකුට හෝ මොන්නම දාර්ශනිකයෙකුට හෝ මොන්නම උගතෙකුට හෝ තේරුම් කළ දෙන්න පුළුවන් වෙයිද? අපි මේ විඳවන හැම දෙයකටම හේතුව ඉපදිච්ච නිසායි කියන්නේ. කද්දාවත් හම්බ වෙන්නේ. මොකද ඒ තරම් අපි ඔළුව කන පිටාරවලා තියෙන්නේ. ඉපදුනාට පස්සේ සැප හොයන ක්‍රමයක් තමයි විද්‍යාව කියන්නේ. ඉපදුනාට පස්සේ සැප හොයන ක්‍රමය තමයි තාක්ෂණය කියන්නේ. ඉපදුනාට පස්සේ සැප හොයන ක්‍රමය තමයි යටිතල පහසුකම් කියන්නේ. ඉපදුනාට පස්සේ සැප හොයන දෙයක් තමයි මේ sannivedana ක්‍රම කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඉතින් ඒ නිසා අපි හිතන කොහොම කරත් අපි මේ පිළිවිද තමයි වුවොත් කැතපොට ගහගත්තොත් අමුඩ ගැහුවොත් මීට වැඩි රූප හම්බ කරන්න පුළුවන්. මීට වැඩි ශබ්ද හම්බ කරන්න පුළුවන්. මීට වැඩි ගඳ රස පහස. නමුත් මේ ඇහිදල් කූඩේකට වතුර පුරන්න හදනා වගේ මේ කරන කාරණාව මේ ජාති දුක තියෙන තාක්කල් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන මේ කිසිම දෙයක ගැලවුමක් එනත ස්ථිරසාර පීමක් හම් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න කොච්චර අමාරුද ඒ තරම්ම අපේ ඔළුව මේ සැපසෙවන සැපසොයන ගතිය නිසා දුක අවබෝධ කිරීමේදී පුදුමාකාර පස ගැහිලා පස ගහලා තියෙනවා. ඉතින් මේක ඉස්සල්ලාම අපි මූල ධර්ම වශයෙන් තේරුම් ගන්නවා. අපි මේ විඳින හැම දුකටම හේතුව එක හේතුව ඉපදිච්ච නිසා. වෙන මොකක්වත් නැහැ. අනිත ඔක්කොම පස්සේ හදාගත්ත දේවල් බයිලා. එකක්වත් බන නෙවෙයි. සර්වචන් වහන්සේ වෙන්න හදන විපස්සී සරුව බෝසතන් වහන්සේට වැටහිලා තියෙනවා ඉපදීම නිසායි මේ ඉතුරු දුක් කඳ කඳ මේ ඉන්න තියෙන්නේ ඒක නිසා යම් තැනක ඉපදීම නැත්තම් මේ දුක් නැහැ මේක තීරුම් අරගන්න එහෙම නැත්නම් මේක පිළිගන්න බෞද්ධයෝ කොච්චර බුද්ධ ආගම් කිව්වත් මේ කැමති වෙන්නේ ඒගොල්ලන්ට ඕනේ මේ උප්පත්තිය ලැබලා ලැබිච්ච උප්පත්තිය පිටටිය සැපෙන් ගත කරන්න මේක තමයි තාක්ෂණයේ කියන සූදුව. මේක තමයි අබින් කනවයි කියලා කියන්නේ. මේක තමයි අබ්බැහිය කියලා කියන්නේ අවුරුදු 200ක් දැන් මානවයා තන්නේ කරම પરම්පරා පහ මේ විද්‍යාව පිට ආධාර කරගෙන එහෙම නැත්නම් කියනවා මේ තාක්ෂණය පිට ආධාර කරගෙන යටිතල පහසුකම් පිට ආධාර කරගෙන මේ සංනිවේදකම් පිටාදාර කරන අදට වැඩිය හොඳ ලෝකක් ලොක් හිත එනවයි කියලා මේ යන ගමනේ ඒ තාක්ෂණයකින් දියුණුම රටවල් වල ඉන්න විද්‍යාඥයෝ හොඳටම දන්නවා මේක ගඟ තීනි කපන වැඩක් කියලා. පැහැදිලිව මේ වෙනකොට එලි වෙලා ඉවරයි. නමුත් කියන්නේ කොහොද කිව්වොත් ඔය මේ ජාත්‍යන්තර සමාගම් එකක්වත් පවත්වන්න බෑ. මොනේ ඔය බිස්නස් මොනක්වත් කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ තාම කියන විද්‍යාව කියන්නේ සත්‍යයක්. තාක්ෂණය කියලා කියන බොහෝම හිත සූදානම් එකක්. යර්තල පහසුකම් පුළුවන් තරම් දිනු කරපළා. සංනිවේදන පුළුවන් තරම් දිනු කරපළා කියලා දැන් ලංකාව වගේ රටවල් තාම පුදුමාකාර විදිහට කැතපොට ගහගෙන මේ දිනු රටක් මට්ටමට යන්න හදනවා. මේ තාක්ෂණයේ දිගේ. නමුත් මේ වැඩෙන්න වැඩෙන්න ඔය කියන ආර්ථික දේශපාලනික වැඩෙන්න වැඩෙන්න දුකමයි වැඩෙන්නේ. නොදන්න කෙනෙකුත් නැහැ ඇත්ත වශයෙන් කියන නමුත් මේ මහ ජනතාව නොමග යවලා මේ කරගෙන යන වැඩි අපිට මේ රාජ්‍ය නායකයන් කියන්න බෑ මේකට කියන අවිද්‍යාව කියලා. නොදැනුවත්කම කියලා කියන. ඒ නිසා අපිට දැනුවත්කම පහළ වෙන්න ඕන නම් අපිට අහලා දැනුව තියෙන්න ඕනේ අපි අද විඳින දුක ආසන්න හේතුව තමයි ඉපදීම. ඉපදිච්ච නිසා මේ දුක ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා මේ දුක නැතිකරන්න උපත්ති බාරගත්තට පස්සේ කරන්න දෙයක් නැහැ. ඒ ටික උපත්ති බාර ගන්න ඕ පද්ධතියත් එකම තමයි ලැබෙන්නේ. අපිට පුළුවන් වෙයිද මේක දැනගෙන දුක්ඛ සත්‍ය හරියට දැනගෙන නැවත උප්පත්තියක් නැති කරන තැනට භාවනාවක් කරන්න සීල සමාධි ප්‍රඥාවක් කරන්න මෙතෙන් අපිට ඇත්තට මානසිකාරයක් තියනවාද? එතන අපි පරියංක භාවනා කරනකොට දන්නවද අපි මේ යොදන මානසිකාරය හරහා අපි මේ කරන්න හදන්නේ මේ පැමිණිච්ච දුක නැති කරන්න නෙවෙයි මත්තර જાතිය නැති කරන්න කියලා. එහෙමනම් එක්කෙනෙක් කෙනෙක්ක් නෑ භාවනාවට. ඔක්කොටම වුණා ජීන මේ ඇති වෙච්ච જાතිය හැප විඳින එක. ඒක තමයි ආගම කියන්නේ. ආගමේ තියෙන්නම මේ විඳවන ජනතාවට තවත් බය ඇති කරලා ආගම මුවාවක් දිනු කරනම ධර්මයේ කතමේ චත්තාරෝ ධම්මා අභිඤ්ඤය කියන ධර්මයේ පොත් ඇරලා හෙළුවෙන්ම පෙන්වලා දීලා කියනවා අපි මේ වඩන හැම දෙයක්ම දුක වෙනස හිතින්නේ අපි මේ වඩන හැම දෙයකම ಜಾතිය බෝ වෙනවා වැඩි වෙනවා නිසා මේ ಜಾතිය නැති කරන පැත්තට මොනම විදිහේ මානසිකාරයක්වත් යෝනිසෝ මානසිකාරයක්වත් මේ යෝගාවචරයා කියන මිනිස්යා ගාව ඔළුවේ තියනවාද කියලා බැලුවොත් ඉතාමත්ම සෝචනීයයි. ඉතාමත්ම සෝචනීයයි කිසි කෙනෙක් කැමති නැහැ. ಜಾති නැති කරන්න හැබැයි ඒ කටේට උන ಜಾති ඇති උනාට පස්සේ සපෝයක්. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරගෙන අනේක ಜಾති සංසාරං සන්දහා විශ්වං අනිබ්බිසං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණ. ගහකාරං දිත්තෝසි පුනගේහන් අකහසි. සර්වචනාංශේ සඳහන් කරනවා මාත්මේ දුක ඇති කරන ಜಾති ඇති කරන දේ හොයාගෙන හැමදාම සංසාරේ ಜಾති සංසාරේ මෙච්චර කාලයක් මං ගියා. උන්වහන්සේට වාසනාවට තුනක මතක තිබුණා. ජාති ස්මෘති ඥානෙ මතක තිබුණා. මතක තුනට හැම ආත්මකම මේ අපි ජීවත් වෙනා වගේ මීට වැඩිය හොඳ ඒවාක් හිට වෙනවයි කියන අදහසෙන් දිග්ගටම උත්සාහ කරා. ඔය කවදාකවත් එහෙම තැනක් නැහැ. මේ ಜಾති සංසාරේ මෙරි මෙරි මෙරි මෙරි යනවා. ඒ නිසා උන්වහන්සේ තීරුම් ගත සත්‍ය තමයි මේ දුක්ඛාරිය සත්‍යයේදී මේ ජාතිය නැති කිරිය නැති කළ බව මේ ජීවිතය ඇතුළතදීම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි නම් අනිවාර්යයෙන්ම ගිහිලා ඊගාවාත්මේ කොහේ හරි අම්මා කෙනෙක්ගේ බඩේ උපදිනවා ඊට පස්සේ ඒකට අනුව දුක්ඛඳක් එනවා මිස ජාතිය තියෙන තාක්කල් දුකෙන් ගැලවීමක් නැහැ ඒ නිසා අපි භාවනා කරනකොට සක්මනේ පියවරක් තියෙනකොට ආනාපාන සතියක් කරනකොට එදිනදා ජීවිතේ සතිමත් වෙනකොට කොච්චරනම් මේ જાතිය නැති කරන පැත්තටයි මේ භාවනාව යන්නේ ප්‍රඥාව යන්නේ කියන එක අවබෝධ වෙනවද කියන එක මහා බෝසතාණන් වහන්සේ නමකට චින්තාමේ වශයෙන් සහ සුතමේ වශයෙන් පහළ වෙන්න පුළුවන් අනික් කෙනෙකුට එක බය උපදවන දෙයක් අපි භාවනා කරන්නේ ಜಾති නැති කරන්නද කියලා. මොකද අපි මේ මුළු ශරීරෙම හදලා තියෙන ಜಾති බෝ කරා. අපි මුළු රසායනික ශරීරෙම අපි මුළු කාමෙම මේ කර්ම ශක්තියම මුළු විශ්වෙම තියෙන්නේ ಜಾති බෝ කරා. මේක අපි කියන ලොකු මංගල කාරණාවක් කියලා බබෙක් හම්බ වෙනවා අපි බොහොම සාදරයෙන් මංගල සීනුන් නඩවලා එකින් කිරි උතුරවල බබා බාර ගන්නවා. නමුත් මරණ දවසේ අඬනවා. මේ උප්පත්ති දවසේ උප්පන්නේ මරණයක් කියලා හීනකින්වත් හිතෙන්නේ මේ උප්පන්නේ මරණයක්. ඔක මරණමයි. ඒක හිතන්නේ කිය මේ උප්පත්ති මේ මේ හොඳ සුබ දවසක ওই කුණුවarp කතා කරන්න එපා. අබව මංගල්‍ය කතා කරන්න එපා. ඕනේ උපදින හැම කෙනෙක්ම උප්පන්න සාතිකයත් එක්ක මරණ සාතිකය හම්බෙයි. කාටවත් නැහැ කියන්න බෑ. ඒක එහෙම මතක් කරොත් එහෙම උප්පත්ති වෙලාවේ අවමංගල කාරණාවක් වෙනවා. කවුද මේ බෞද්ධයාට? උපදින තාක උපදින දුකයි කියලා බුදුරජාණන්සේ කිව්වට පස්සේ අනිකෝ සියලුම ශාස්ත්‍රඥ වහන්සේලා කිව්වා බුදුරජාණන්සේ දේශනා කරන්නේ මුස්පේන්තු ධර්මයක් කියලා. උච්ඡේද ධර්මයක් කියලා. නාස්තික ධර්මයක් කියලා. රසදන් නැති දෙයක් කියලා. නමුත් ਸਰවචනාචිත විතරයි ඒක කෙලින් බය නැතුව කියන්න පුළුවන් උනේ. ඒකෙන් ආගමක් හැදලා තියෙනවා දැන් බුද්ධ ආගම කියලා ඒක අර ඒ දුක වහලා අපිට මේ අපිත් එක්ක එන්න ඔයන්න අපිට ඕගොල්ලෝ හිතුව පැතුව සම්පත් තරම් දෙන්න. ඉතින් මේ පිරිත බෝවඩ බෝගහ වටේ කලගෙඩි අරගෙන වටේ කැරකෙනවනේ. බෝධි පූජාට. ඇයි කියලා ඇහුවොත් එහෙම දුවට බබෙක් හම්බෙන්න. මට රට යන්න වීසා එක ඉක්මනට හදලා දෙන්න. එහෙම නැත්නම් මට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. ඔන්න අද ආගම ගිහිල්ලා තියෙන තැන. ආර්ය පරිශ්‍රණේ ගිහිල්ලා තියෙන්නේ බුදුහාමුදුරේ බෝධින්නාංශයේ සේරම තියෙන්නේ මේ දරුවෝ නැති කරන්න දරුවෝ හම්බ කරලා දෙන්න. මේ පිටරට තියෙන දේවල් ගිහිල්ලා හම්බ කරගෙන එන්න. එහෙම නැත්නම් මේ අදාළ නැති භාෂාවක් ඉගෙන ගන්න. ඉතින් මේක සංඝහත් මෙච්චරයි. අද ඉන්න සංඝහත් මෙච්චරයි. වැඩිම ගියට වැලෑසි කරගන්නවා. ඉතින් මේ ආගම සම්බන්ධ වෙච්ච එහෙම කෙනෙක් යටින් කිය වෙයිද කවදා හරි මේ මුළු පද්ධතියම උදේසන්සේ දේශනා කරපු මේ සීල සමාධි ප්‍රඥාව තියෙන්නේ ಜಾති නැති කරන තැන කියලා. කවදාකවත් ඒ ඒ ධර්මයක් ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒ නිසා කවුරක්වත් කියන්නේ නිසා ආගමට බරව බණ කිව්වට ධර්මයේ කියලා දුන්නට අහන්න කවුරක්වත් නැහැ. නමුත් භාවනා කරන කෙනා ඒක දන්නේ නැත්නම් එයා කරන හැම වැඩකින්ම තමන්ගේ සතිය කැඩෙනවා, සමාධිය කැඩෙනවා, ප්‍රඥාව කැඩෙනවා. දන්නවනම් මේ අපි කරගෙන යන්නේ මේ ජාතිය නැති කරන වැඩක් කියලා අඩු ගන්න සිතුමේ වශයෙන් ඒ කෙනාට භාවනා කරන හැටි භාවනා කර්මස්ථානය පිරිසුදු කරන හැටි සූත්‍ර ධර්ම වල තියෙන කරුණුත් වැටහෙන්න ඉඩ තියෙනවා මේ භාවනා කරගෙන යනකොට කොයි මට්ටමේද කෙනෙකුට මේ හැම දුකට හේතුව ජරා උප්පත්තිය බව තේරෙන්නේ කියලා බැලුවොත් බරපතල ප්‍රශ්නයක්. ආධුනිකේ නම් පටන් ගන්න කිසිම කෙනෙකුට නෑ ඒක. ඔක්කොමලා හිතන තියෙන මේ ලැබිච්ච ජීවිතේ සපතේ ගත කරන්නයි භාවනා කරන්නේ. හම්බ කරන්නේ ඒක තමයි. නමුත් කොතනදීද කෙනෙකුට මේ හටගත් හරියක් හටගන්නේ දුකයි ඒ නිසා මේ භාවනාවේදී අවධානය මානසිකාරය යෝනිසෝ මානසිකාරය උප්පත්තිය නැති කරන දැන්න යන්න කියන එකට මේ සත්‍යවිසුද්ධි ක්‍රමේදී බලවත් විපස්සනාවේදී මේ භංග ඥානය පහළ වෙන වෙලාවේ මේ බිඳි බිඳි යෑම පහළ වෙන වෙලාව මේ යෝගාවචරයාගේ තීරණාත්මක අවස්ථාවක් යෝග ජීවිතයකට කියනවා තීර්ණ පරිඥාව කියලා මේ අභිඤ්ඤය කාරණාවේදී මේ තීර්ණ පරිඥා මට්ටාව තමයි යෝගාවචරයා යෝගාවචරයක් වශයෙන් පූර්ණ සමාජිකත්වයේ ලබන්නේ උපදින තාක් දේවල් බිදි බිදි යනවා එහෙම නැත්නම් ගෙවි ගෙවි යනවා කියන එක භාවනා ප්‍රතිපදාවක ප්‍රතිඵලයක් එහෙම නැත්නම් ඒක කෙලස් අඩු වෙච්ච ගතියක් කියලා මෙතන ඉන්න කිසි කෙනෙක් නොදකපු කෙනෙක් නැහැ දැකලා තියෙනවා නමුත් කවදාකවත් දන්නේ භාවනාදී මේකයි අනුග්‍රහ කළ යුත්තේ කියලා මේකයි තනවා වඩා ගන්න ඕනේ කියන එක දන්නේ නැහැ දන්නේම තව එකතු කරන දේවල් තමයි නමුත් භාවනාවේදී සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියන විසුද්ධි ටික දක්වා එනකම්ම යෝගාවචර තාම එකතු කරන දාගෙන තමයි භාවනාව කරන්නේ. නමුත් ඒ ඒක ඇත්තටම භාවනාව පැත්තෙන් බලනකොට බොහොම උසස් ඥානයක්. නමුත් එතෙන්දි විතරයි යෝගාවචර පෞරුෂත්වයක් ඇති වෙන්නේ, සද්ධාාවක් ඇති වෙන්නේ, වීරියක් ඇති වෙන්නේ, සතියක් ඇති වෙන්නේ. මේ යමක් දිහා බලනකොට බිඳෙනවා. මේ බිඳීමට අනුග්‍රහ කරන්න ඕනේ මේක බය වෙලා නැතුව සැකයක් නැතුව අනතරකින්ටපත් කරන්නේ නැතුව ඥාණයෙන් දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට යෝග ජීවිතයේ විපස්සනාව කියන එක නැත්නම් බලව විපස්සනාව කියන එක හට ගන්න පටන් අරගන්නවා ඒක අද තියෙන විද්‍යාව දිගේ ගියත් අද විද්‍යාවට තේරුම් අරගන්න වෙලා තියෙනවා. ඒගොල්ල මේ පදනම් කරපු මූලික ගත ඒ සැකිලි එකම දෙයකටවත් එහෙම නොසැලෙන පදනමක් නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ලෝකේ නිර්මාණය කිරුවේ සදාකාලික දෙවි කෙනෙක් කියන අදහස අද ලෝකෙ පොදුවේ අත්පිරි ගන්න කැමති. මොකද එතකොට නිත්‍ය දෙයක් තියෙනවා ස්ථිර දෙයක් තියෙනවා එයා සතුට නම් තදාකාලික මේ දිවි ලෝක යනවා ඒ සර්වඥයන් සඳහන් එහෙම ස්ථිරසාර කුඤ්ඤයක් දෙයක් මොකක්වත් නැතින හැමදේම බිඳි බිඳි යනවා කියන එක. ඉතින් ඒක භාවනා කරනකොට යෝගාවචරය මේ ඉඳගෙන ඉන්න කරන භාවනාවේදී යම් වෙලාවක පුළුවන් වුණොත් එහෙම යෝගාවචරයට gedara dora පැත්තකට පොඩ්ඩකට අමතක කරලා ඊයේ හෙට දෙක අමතක කරලා අරියාමයා ගැන අමතක කරලා තමන්ට තමන්ගේ කායට හිත ගන්න මේ හිත ගන්න වෙලාවේදී ඒ යෝගාවචරයට මොනවද මේ කයට හිත ගත්තාම කයට හිත ගත්තයි කියලා වැටහෙන්නේ කොහොමද කියලා අහලා බලන්න කයින් හරි කිසිම කෙනෙකුට මොනම විදියකින්වත් ඒ වැටහෙන දෙයක් කියන්න බෑ. මගේ හිත කයට ආවට පස්සේ මට දැන් සතිය පිහිටියයි කියලා හිතමු. පිහිටි බව දන්නේ මොකෙන්ද කියලා අහුවොත් කිසිම කෙනෙකුට කියන්නේ නැහැ. මොකද මේක එහෙම අල්ලන්න පුළුවන් දෙයක්. ස්ථිරසාර දෙයක්, නම් කරන දෙයක්, මනින්ද කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙක් සතිය පිහිටියොත් නැත්නම් සතිපත්තහන භාවනාවට ගිහිල්ලා සතිය හිටියොත් පිහිටියොත්, කයට හිටියොත් එයාට තේරෙන්නේ නිකන් අසරණ වුණා කියා ගන්න දෙයක් නැති වුණා. එහෙම නැත්නම් sannivedanaya කරගන්න බැරි වුණා. ඒ මොකද මේ වෙලාවේ පේන මේක මේ බිඳෙන gatiයට ඒ තරම්ම බයයි. ඒ තරමටම ඒක කතා කරන්නවත් කැමති නැහැ. ඒක නිසා එවැනි කෙනෙක්ගෙන් ආධුනික යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙනවා කියන එක බරපතල වෙන්න බැරි දෙයක්. යෝගාවචරයට මේ කයට හිත දැම්මට පස්සේ ඒක ඇතුලේ සිදුවෙන දේ මෙහෙමයි කියලා විශ්ල කරන්න බෑ. ඒ නිසා ඒ බුදුන් පඬිස්වාංශය සඳහන් කරනවා යෝගාවචරයට අපි කිව්වට ඒක තැනක වාඩි වෙන්න චේතනාපූර්වක කය හොල්ලන්න එපා. චේතනාවෙන් කතා කරන්න එපා. කය වචන දෙක එහෙම චේතනාවෙන් යුක්තව තියෙන දේවල් පොඩ්ඩක් නතර කරලා මොකද වෙන්නේ කියලා බලනින්ද කියලා. යමක් නොපෙනෙනව නෙවෙයි. නමුත් මේ පේන කිසියම් දෙයක් විස්තර කරන්න බෑ. ඒ මොකද පේන කිසියම් දෙයක් නමක් නමකින් නම් කරන්න තරම්වත් වෙලාවක් හිටින්නේ නැහැ. බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙනවා. බොහොම මේ නම් කරන්නවක්වත් හඳුනා ගන්නවක්වත් තරම් ඉක්මනින් වෙනස් වෙන නිසා යෝගාචරය කියන ලොකුවට මුසුප්පු භාවයටපත් වෙනවා තේරුම් කරගන්න බැරි වෙනවා ඒ නිසා කියන බලාන ඉන්නකොට කයිදියා බලා ඉන්නකොට සමහර විතක ඒ බලාන ඉන්න කයේ රිද්මයානුකූල සිදුවන හුස්ම ගන්න එක එහෙම නැත්නම් මේ උදරයේ පිම්බෙන හැකිලෙන එක වගේ දෙයක් සමහර විටක යෝගාවචරයට නම් කරලා කියන්නත් පුළුවන්, තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් කවදා හරි හිතමු නම් ධිකයට භාවනා කරපු යෝගාවචරේ සාර්ථකව භාවනා කරපු යෝගාවචරෙකුට අද අපි ධර්මතා දේශනා සාකච්ඡාවේදී මතක් කරා වගේ ආස්වාද ප්‍රසවාසයේ හිත ගියයි කියලා. ඒකට මේ යෝගාවචරයා ඒ ආස්වාද ප්‍රසවාසයෙන්ම මනසිකාරය යොදලා බලාගෙන හිටියොත් මේකට මේ පෑජුජියට බොරදියෙක් වෙන්න දෙන්නේ නැතුව කලබල කරන්නේ නැතුව අපි හිතමු ටිකක් කල් වැඩි ඇති ආධුනික පැත්තෙන් එහෙම කියන එක යම් වෙලාවක ඒ ආනාපානේ සිුම් වෙලා සම්පූර්ණම නොදැනී ගිය තත්ත්වයට ආවයි කියලා ආයෙශරයක් යන්නේ මම දැන් මෙතන ඉඳගෙන හිටියා කියන අර පටන් ගන්න තැන තමයි. ඒකේ මොනවත් නැහැ. ඒකේ නමක් කියන දෙයක්වත් දැක්කා කියන දෙයක්වත් හඳුනා ගන්න පුළුවන් ගතියක්වත් ඇත්තේ නැහැ. ඉතින් මේ తত্ত্বය භාවනා කරලා ගන්න එක නෙමෙයි මේක තමයි ස්වභාවය. මේක නිතරම වෙනස් වෙමින් පවතින දෙයකට නමක් දෙන්නවත් හඳුනා ගන්නවත් බැහැ. ඉතින් මෙතෙන් ගියාට පස්සේ යෝගාවචර කොච්චර බය වෙනවද කියලා බැලුවොත් එහෙම නැත්නම් කම්මැලි වෙනවද අසරණවද කියලා බැලුවොත් කවදා අමාරු යෝගාවචරට තේරුම් කරලා දෙන්න මේක ප්‍රතිපදාවෙන් වෙච්ච එකක්. ඒ තරම් වේගයකින් ඒ තරම් ශීඝ්‍රව මේක වෙනස් වෙන නිසා මේ ගොජේ මේ මේ සංතතිය මේ පොදිය මේක දිහා පුළුවන් නම් විනාඩියක් බලන්නේ දෙකක් බලන්නේ තුනක් බලන්නේ නැත්නම් අපි හිත දෙන්නෙම නැහැ එයා කොහොම හරි බලනවා නිත්‍ය දෙයක් හොයන්න සුඛ දෙයක් හොයන්න සුභ දෙයක් හොයන්න ඒක නිසා භාවනාවෙන් මෙතෙන් යන එක නම් කාට සිද්ධ වෙනවා නමුත් කවුරක්වත් එක බාර ගන්න කැමති නැහැ මොකද මෙයාට මේ තියෙන කියන දේවල් බිලි බිලි යනවා දකින්න එක අවමංගල්‍යයක්. බයක්, අසරණ ගතියක්, පාළු ගතියක්. ඒක නිසා නොපෙනෙන එක නෙමෙයි ප්‍රශ්නේ. යෝගාවචරයේ මානසිකාරය නෑ. මොකද මේ දුක අවබෝධ කිරීම සඳහා භාවනා කරාට ඒක මතුවලා එනකොට යෝගාවචරයා ශපක් හොයන්න හදනවා නිත්‍ය දෙයක් හොයන්න හදනවා සුඛ දෙයක් හොයන්න හදනවා සුභ දෙයක් හොයන්න හදනවා ආත්මයක් හොයන්න හදනවා මේක කවදාකවත් යෝගාචරයේ වැරද්දක් නෙවෙයි. ඒක යෝගාචරය හතින් හෙලි වුණොත් කමඨාන් සුද්ධ කරනවා කියලා දෙන්න පුළුවන්. මේක බය හිතෙනවා තමයි, අසරණයි තමයි, අනතුරුදායකයි තමයි. නමුත් ශ්‍රද්ධාවෙන් පොඩ්ඩක් ඕක දිහා බලන්නේ. තියෙන සීල කැඩෙනවද බලන්න කැඩෙන්නේ නැහැ. ඔය දිහා බලන්නේ. සතියෙන් යුක්ත ඕක දිහා බලන්න කිව්වට පස්සේ ඒ යෝගාවචරයට මේ කමඨාන සුද්ධ වුණා නම් එයාට තේරෙන පටන් ගන්නවා මම මෙතෙක් කල මේව මතුවෙනකොට කොච්චරක් පස්ස බල බල දිව්වද අද තමයි මට මේක තේරෙන්නේ අද පොඩ්ඩක් මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතියක් ශද්ධාවක් ලෑස්තිලා ගතියක් කියොත් මේක එච්චරම අමාරු දෙයක් නෑ බලන්නේ ඒ තරම් වේගින් වෙනස් වෙන නිසා ඒක නමක් දාන්න බැරි බව හැබෑව හැඩයක් දෙන්න බැරි බව හැබෑව ආකාරයක් දෙන්න බැරි බව හැබෑව නමුත් මේ අත්දැකීම එච්චරම නුහුරුණු පුරු දෙකක් නෙවෙයි. මේක නැවත නැවත බෝ කරන්න ගියොත් පුරුදු කරන්න ගියොත් භාවිත බහුලී කරගත කරන්න ගියොත් ඒ යෝගාවචරයට තේරෙවි. ඔක පරියංග භාවනා විතරක් නෙවෙයි. කොයි වෙලාවෙ බැලුවත් මේ කයේ තියෙන මේ පෙරලිය, මේ සංතතිය නොදකින්නවා කියන එක නෙවෙයි. අපි ඒකට වෛර කරනවා. අපි ඒකට පුළුවන් තරම් නොදකින්න අපතන් කියලා තියෙනවා. ඒ නිසා මේ සත්‍ය අපි ගාවට එන්න ගියාට අපි ඒක බාර ගන්න කැමති නැති නිසා අපිට මේ තේරෙන නම් කියන්න පුළුවන් ලේහි පහසු දේවල් බදාගෙන අපේ ජීවිතයේ හීන ලෝකයක් මවා ගන්න හැදුවට මේ වර්තමානයේ හිත ගිය ගමන් කියන මේ සම්තතිය පොඩි ළමයට පවා තේරෙන දෙයක්. අබෞද්ධයට පවා තේරෙන දෙයක්. ඒකේ නෑ වයස සීමාවක්. ඒක නිසා මේ දුක්ඛේ දුක්ඛේ ඥානය බුදුචානන් වහන්සේ පෙන්ලා දීලා කියන්නේ මේක යමක් දුකක් බාටපත් වෙන්නේ ඒක ශීක්‍රයෙන් වෙනස් වෙන නිසායි කියන. යමක් නොවෙනස් නොවි ඉන්නවනම් ඒක නිට්ටයයි සුඛයි සුභයි. යමක් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා නම් ඒක අනිත්‍යයි දුක්ඛයි අසුභයි. ඉතින් මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අසුභ දේ කොච්චරවත් අපේ හිතට පෙනුනට අපි මේ දුකේ නිරූපණයක් බව නෙවෙයි තේරුම් ගන්නේ භාවනා වැඩිලයි කිය. සතිය කැඩිලයි කිය. එතන සීලය අඩුපාඩුවක් වෙන්නේ නැති කියලා. එතන ශ්‍රද්ධාව අඩුපාඩුවක් වෙන්නේ නැති කියලා මේ පේන දේ දුක ආර්ය සත්‍යයක් වශයෙන් තේරුම් ගන්න බැරි බව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ දසුත්තර සූත්‍රෙ නෙවෙයි නමුත් මේ පරිසම්පදා මාර්ගයේ සඳහන් කරලා තියෙනවා යම් වෙලාවක තමන්ට දුක පේනවනම් පේනවා කියන්නේ ඇත්ත එකට පේනව නෙවෙයි දැනෙනවනම් අපිට පෙළෙන ගතිය වැටෙයි. නිතරම පෙලීමක් වැටෙයි. ඒ පෙළෙනවා කියන්නේ ජීවත් වෙනවා කියන එක තමයි. තවන ගතියක් වැටෙයි. නිකම් කෙහෙල් කොලයක් අවුවේ දාලා තවන්නේ දැව් ගසන්නේ ආන්නේ වගේ තවන ගතියක් වටේ විපරිණාම ගතියක් වටේ සංකත ගතියක් වටේ ඉතින් මේක නොවැටීම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ හැම කෙනාටම වාඩි වෙලා ඉනකොට පෙළෙන ගතිය තියෙන එකනේ නලියන්නේ ඒක ජොච්චර මාළුක ධර්මයක් ඕකේ නෑනේ ඒ වගේම තවන ගතිය නිසා ආඩම්බරයක් නෑ මේක මම හිතරම තැවෙන ගතිය තියෙනවා කියලා කියන්න ආඩම්බරයක් නෑ මොකද අපි කැමති නෑ ඒක බාර ගන්න. ඒ නිසා අපිට සාමාන්‍ය දල සමීකරණයක් හදන්න පුළුවන්. වර්තමානයේ හිත ගන්න බැරි කමක් නැත්තේ නෑ. නමුත් වර්තමානයේ හිත ගත්තාම එන අත්දැකීමට අපි වෛර කරන නිසා අපිට ඒක විහිිකාවක් වාටපත් වෙලා තියෙනවා. ඒ නිසා යම් වෙලාවක අපිට හිතමු අපි ලෙඩක් වෙලා උදව්වට කවුරක්වත් නැහැ අපිට මේ පිළීම තැවීම ආවා උදව්පත්තාන කවුරක්වත් නැත්නම් අපි කියන්නේ තද්ද බල කර්මයක් තද්ද බල කාලකන්ණි தත්ත්වයක් ඒ මොකද උදව් උපකාර කරන කවුරක්වත් නැහැ කියලා. ඒක කාට හරි පුළුවන් වුණොත් දැනගන්න දැන් තමයි මම මේ ජීවිතය කියන එක දන්නේ. මේ කියන්නේ දුක. ඒක කවුරුත් කරපෙන්නේ ආයේ කොයි භවයේ ඉපදුනත් ඕක තමයි මට හම් වෙන්නේ මේ භවය නිසා. ජාතිය නිසා මේක එන්නේ. කවුරුත් නැති නිසා දුකක්වත්. කවුරුත් මට කරපු හෝනියමක්වත්. ඔය කුණු අර්භ විස බීජයක්වත් නෙමෙයි මේකේ තියෙන්නේ. මේ තමයි ජාති දුක. අපි මේක පිළිගන්නේ නැති වෙන්න කරන නාඩගම් ටික දිහා බලනකොට සත්‍ය මෙච්චර අපිට මුරගාලා කියද්දී අපි කොච්චර උත්සාහ කරනවද ඒක පිටු දකින්න ඒ නිසා භාවනාවේදී හෝ මේ දුක්ඛේ ඥානය කියන එක තමයි දුක පිළිබඳව අස්පනා අපිට පේන මේ දේ බීතිකාව නිසා ඒකට කියන නොදකින් නොපතන් ගතිය නිසා අපිට ඒක ආවට පස්සේ ඒක පිළිගන්න සමවදින්න සමාදම් වෙන්න බැරි ගතියක් තියෙනවා. ඉතින් හිතන්න මේ බුද්ධ ශාසනිකුත් තිබෙලට මනුස්සාත්ව භාවිකුත් තිබෙලා අපි උනන්දු වෙලා සිල් රැකලා පින් කරලා ක්ෂණ සම්පත්තිය උපදවගෙන කල්යන් මිත්‍රාශ්‍රයත් ඥාන ධර්ම ශ්‍රවණිකුත් කරගෙන පැවිද්දකුත් තියෙන කාලේ මෙහිමනම් අබුද්ධෝත්පාද කාලික කොහොමනම් දුක්ඛේ ඥානය කියන කවබෝධ කරගන්නේ කියලා. පැමිණෙන හැම එකක්ම අපි මේ මගහරින්න හදනවා. මේ දුක මංගාරින ගතියක් නෙමෙයි මුළු ජීවිතය කියන්නේ. ඉතින් කොහොමද අපි මේ දුක්ඛේ ඥානයක් බවට එහෙනම් මේ පැමිණි දුක් පැනිරහයි කියලා අපේ සිංහලයේ තියෙන විදිහට මේ පැමිණෙන එක දිහා द्वේෂයකින් තොරව මේක තමයි පෙළෙන ගතිය කියන්නේ. මේක තමයි තවන ගතිය. ඒ නිසා ඒක ආවට පස්සේ දුවන් දෙපා. දිව්ව දුවන්නේ යක අරගෙනයි. ඔක දිහා පොඩ්ඩක් බලන්නේ කොච්චර ඉවසීමක් අවශ්‍යයි. කොච්චර සතියක් අවශ්‍යද කොච්චර සීලයක් අවශ්‍යද කොච්චර ශ්‍රද්ධාවක් අවශ්‍යද කොච්චර සමාධියක් අවශ්‍යද කොච්චර ප්‍රඥාවක් අවශ්‍යද කියලා කිව්වොත් මේක නැතිකම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ අපිට මේ දුක්ඛේ ඥානෙ නැති නිසා වෙත පැමිණෙන දුක අපි හෙටට දාන. එතන වෙන තැනකට දාන්න හදනවා. ඒකල් ඉවරලා භාවනා කරනකොට ඒක භාවනා කරන බව කියන දුක අවබෝධ කරන තමයි භාවනා කරන්නේ. හැබැයි මැස්ස වහන්න බෑ. මధుරයක්වත් කන්න බෑ. ශබ්දයක්වත් ඇහෙන්න බෑ. හිතවිල්ලක්වත් එන්න බෑ. ඒ මොකද ආපු ගමන් කියනවා අපෝ මෙව්ව තියාගන්න භාවනා කරන්න. දැන් භාවනා කළා අවබෝධ කරගන්න දැන දුක තමයි. දැන් මේ පැමිණිච්ච පුංචි දුක දරන්නවත් බෑ. ඒකල අපි හිතනවා ආර්ය සත්‍ය අවබෝධ වෙයි කියලා. ඒ නිසා දුක්ඛේ ඥානය පිළිබඳ පරි අභිඤ්ඤයයි කියලා කියන එක විශිෂ්ට ඥානයකින් දැනගන්න ඕනේ. උප්පති මිනිස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් එකම දුකේ ඉන්නේ. පුංචි වයසේ මැද වයසේ ලොකු වයසේ පොහසත් දුප්පත් උගත් නෝගත් බෞද්ධ අබෞද්ධ කිසිම වෙනසක් නැහැ සියලු දෙනාටම තියෙන්නේ බාරගන්න එකයි ප්‍රශ්න තියෙන්නේ. මේ භාවනා කරනකොට පරියන්කේදී අපි කරන්නේ මොකද්ද? හිතාමතා දුක් දෙන එක නතර කරන. පව් කරන එක හෝ ක්‍රියා කරන එකල බලහන් ඉන්නවා. මම කය හොල්ලන්නේ නැති වෙන්න හිතා ගන්න. හොඳට පත්‍ර කරලා කය හොල්ලන්නේ නැතුව විනාඩියක් තප්පරයක් චිත්තක්ෂණයක් ඉන්න බලන්න. වචනත් කතා නොකර ඉන්නත බලලා මොනද තේන්නේ කියලා. මොනද දැනෙන්නේ කියලා. එතකොට වෙන්නේ මොකද්ද? අසංස්කාරිකෝ සිදු වෙන කාය සංස්කාරය ඉතුරු වෙනවා. අසංස්කාරිකෝ සිදු වෙන වචී සංස්කාරය ඉතුරු වෙනවා. මේ ටික දිහා බලන හිටියොත් මේක කිසිම දෙයක්වත් අහුල්ලා ගන්න දෙයක් නැහැ. හොදලා අරගෙන වැඩක් ගන්න පුළුවන් කියලා දෙයක් නැහැ. කල්පයක් බලන්න. වර්තමාන මොහොතේ හිත තියලා කල්පයක් බලනින්ද අහිඳ ගන්න දෙයක් වටින දෙයක් මේකේ නැහැ. ඒ නිසා අපි හිතනවා නිවන කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මේට වඩා මුතු මැණික් වගේ දෙයක්, රත්තරන් වගේ දෙයක්. කවදා හරි ඒක හම්බ වෙයි කියලායි මේ හොයන්නේ. මේ මෙත පැමිණෙන මේ දුක, එහෙම නැත්නම් මේ දුක්ඛේ ඥානය අවබෝධ කරන්ද මේ වගේ කොච්චර බණ අහන්න වෙයි. කොච්චර කාලයක් භාවනා කරලා කරලා කරලා කරලා මේක බාර ගන්න වෙයි. මේ අපි කරා එන දුක තමයි මේ තෙවීමක් වශයෙන්, පිළීමක් වශයෙන් එන්නේ. ඕකටමයි ඕකමයි ආර්ය දුක්ඛ සත්‍යයක් වෙනකොට බාර ගන්න ලැස්ති දවසට ඕක ආර්ය දුක්ඛ සත්‍යයක්. බාර ගන්න නැතුව හටන් කරන තාක්කල් අමනයයි කියතයි. මෝඩයයි කියයි. ඨකටීරුවයි කියයි. අවිද්‍යාවයි කියයි. මෝඩකම කියයි. බුදුහාමුදුරු ඇර වෙන කවුද මේ මේ වෙත පැමිණෙන එක දිහා බලන් හිටපන් කියලා අපේ අම්මා තාත්තවත් අපට කියන්නේ නැහැ. පන්ති කාමරේ ඉන්න ගුරුවරයෙක්වත් අපිට කියලා දෙන්නේ නැහැ මේ වෙත පැමිණිච්ච දෙක දිහා බලාන හිටියද අපිට මොකුත් වෙන්නේ නැහැ ලොකු ප්‍රතිශක්තියක් ලැබෙනවා ලොකු දැරීමේ ශක්තියක් ලැබෙනවා මොකද ඒගොල්ලෝ කරලා නැහැ ඒගොල්ලෝ අත්විඳලා නැහැ මේක බුදුජානක හය අවුරුද්දක් දුෂ්කර ගත කරා අවුරුදු 29ක් කුමාර සැපවින්දා ඒකල කිව්වෝ මේ වෙත පැමිණෙන එක ඕන තරම් දරන්න පුළුවන් ඕන තරම් දරන්න පුළුවන් ඒක දරන්න සීලක ඉඳලා කරන්න ශ්‍රද්ධාවක ඉඳලා කරන්න සතියක ඉඳලා කරන්න බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු කියලා වාඩි වෙච්චාම විනාඩි 20 නේ ඉඳගෙන ඉන්න ඕනේ. විනාඩි 20ට පස්සේ කැවෙනවමනේ. තෙලෙනවමනේ. ඉතින් මේකට ලෑස්තිලා ගිය කෙනා බයෙන් ගිය කෙනාට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස්. ලෑස්තිලා ගිය නැති කෙනා හිතන්නේ මේ භාවනා කරන නිසා වේදනාව නොආයුතුයි. භාවනා කරන නිසා මధుරවන් මාව නොකෑයුතුයි. භාවනා මං කරන නිසා කට්ටිය නොකහින්ද හොඳ නැහැ. වහින්න හොඳ නැහැ. දොරවල් වහන්න හොඳ නැහැ. සද්දබද්ද වෙන්න හොඳ නැහැ. මොකද මං මම සෑහෙන පොරක් මං භාවනා කරනවා. කවුරක්වත් සද්ද කරන්න එපයි කියලා ලෑස්ති ඉතින් මේ මනුස්සයා කටු පෙරේක දාලා පරල පෙරලනවා වගේ නෑ. කවදාකවත් නැති විදිහට මේ පුංචි පුංචි දේවල් වද දෙන්න පටන් ගන්නවා. මේ පැමිණෙන දෙයටම තමයි දුක්ඛ සත්‍ය කියන එක තේරුම් ගත්තොත් එයාට තේරෙනවා අද ඊට වඩා මේ කරදර වාදක තීජමට ආනපානෙ බලන්න පුළුවන්. හෙට වෙනකොට මේ හිතත් විදිය කරදරකේදී ආනපන බලන්න පුළුවන් වුණොත් ඒකෙන් මට පේනවා මගේ දැරීමේ ශක්තිය යම් ප්‍රමාණයකට ඉස්සිලා තියෙනවා. මම හෙටත් තව ඉදිරියටත් ඊගාපරියන්කේදී මේකත් වැඩි දුකක් කියෙද්දි මූල කර්මස්ථානයේ සාක්ෂාත් කරගන්න ඕනේ කියන ශීර්ෂයේ එක්කෙනෙක් කමඨාන් සුද්ධ කරන වාර්තා ලියලා තියෙනවා කියලා බලන්න. ඒකමයි ලියලා දෙන්න හදන. ඒකමයි කියන්නේ. නමුත් කරන්න බෑ. මොකද ඒගොල්ලෝ හිතනවා ආනාපානේ වඩනකොට හිතවිලි නොපැමිණිය යුතුයි. ආනාපානේ වඩන වෙලාවේ වේදනාවක් නොආය යුතුයි. ආනාපානේ වඩන වෙලාවේ ශබ්ද නොආය යුතුයි. ඒකටම හරියන තරක් කියනවා නම් එතෙන්ද යනවා භාවනා කරන්න මිස මේ පුංචි පුංචි කරදර තැවිලි තැවිලි තියෙද්දී ආනාපානේ හෝ සක්මන් භාවනා කරගෙන යෑම දක්ෂකමක් කරගත්තා නම් ඒ ධර්මන්තම මේක කමඨාන සුද්ධ වුණා නම් ඒකේකට තේරෙයි මේ කරදර නම් තියෙනවා තමයි ඉවසගෙන ඉන්න පුළුවන් නේ අතපය කැඩෙන්නේ නැහැ මේ භාවනා පිළිබඳ හැකි සංඥා පහල කරගන්න පුළුවන් අන්න එවැනි ප්‍රායෝගික ඥානයක් ලබන්න මේ දුක්ඛේ ඥානය කියන එක යෝගාවචරය මුදු පිසිදු තේරුම් ගන්න ඕනේ ඒක තොග වශයෙන් බහු බහු වචනේ නම් කොහොමඩක්වත් තේරුම් ගන්න බෑ හැබැයි ඒක වචනේ මම දැන් මෙතන මේ වේදනාව තිබුණා, ශබ්ද තිබ්බත්, හිතිවිලි තිබුණා. පුළුවන් තරම් මං ආනාපානෙ හෝ ගත්ත සක්මන හෝ ඩිංගක් තව ඉදිරියට ඉදිරියට ගෙනියන්න ඕන. මේකයි මේ දුක්ඛ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කියන මේ කාරණාව තේරුම් ගත්තොත් එයා ඉතින් කියන්න පටන් අරගන්නේ මේ පැමිණි දුක් නිසා තමයි මට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. නිවන් අවබෝධ කරගන්න. ඒ නිසා පැමිණි දුක පැණිදහයි. එතකොට මේ යෝගාවචරයට දුක බය වෙනවා. ආවට පෙලන්න බෑනේ. මෙයා බය වෙන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ. පැමිණිච්චිද්දි බලන්නේ ඉන්නකොට මේ දුක නැත්තම් ওই යකා ওই කියන ධර්ම කළු පාට නැහැ. අපි උටෙඩි දුක් විඳලා තියෙනවා. පොළ මේ පොළොවට අවුරුදු 30ක් 40ක් හිටපම නැද හොඳ පරිප්පුවක් කාලා තියෙන්නේ. භාවනා කරනකොට පැමිණෙන්නේ එච්චර ලෝකයක් නෙවෙයි. නමුත් අපේ දුක්ඛේ ඥානය අවබෝධ කරගන්න නෙවෙයි නම් භාවනා කරන්නේ. විශේෂයෙන්ම අද භාවනා කරන්නේ ලෙඩ සුව කරගන්නනේ. එහෙම නැත්තම් මේ සුව සේවාවල සඳහානේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ භාවනා කරනකොට විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල් වල ඕනේ ලෙඩක් තියෙනවා නම් භාවනා කරුවොත් ලෙඩ නැති කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. ඒ මිනිස්සු එන්න ගන්න සල්ලි දීලා භාවනා නැති කරන්නේ. හිත ලෙඩ නැති කරන්නේ යනවා. ඉතින් කවදා දුක අවබෝධ කරන මට්ටමන්නේ දුකට වෛර කරන සත්‍යයක් තියෙනවා. ඒක නිසා ඉන්දියාවෙන් බටහිරට ගියාට පස්සේ බුද්ධ ධර්ම ඇමරිකාවට විශේෂයෙන්ම මුනින්ද ජීතුමා වගේ කියලා කියනවා. කවදාකවත් බටහිරට මේක තේරෙන්නේ නැහැ. මොකද හේතුව මේගොල්ලෝ දුක අවබෝධ කරන මට්ටමක නෙමෙයි තියෙන්නේ. භාවනා කරන්නේ දුකට වෛර කරන්නේ. දුක නැති කරන්නේ. මේ සුව සේවාවකට. සුව සේවාවක් අතුරුපලයක් වශයෙන් ලැබෙන්නේ ඉඳී තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් මේ දුක්ඛේ ඥානය අවබෝධ කරන්නයි භාවනා කරන්නේ කියලා කිව්වොත් දැන් ඕගොල්ලෝ නම් ඔය දැන් පැයකටත් වැඩි වෙලා ටිකක් අහගෙන හිටියා බයටද කොහෙද? දැන් මොකාවත් ඔය බණ අහන්නේ නැහැ. කවුරක්වත් අහන්න කැමති නැහැ. ඒගොල්ලෝ ඕගොල්ලෝ කියලා කට හොල්ලන්න එපා කාටවත්. එහෙම කට හොල්ලන්න ගියොත් එහෙම ඔයගොල්ලෝ නිකම්ම නිකන් මේ මීටරේ ගිහිල්ලා මොනවදෝ හරුපයක් අහගෙන ඇවිල්ලා තියෙනයි කියලා මේ ගුටි ගන්නවා. හැබැයි මම අභියෝග කරනවා නැත්නම් ආරාධනා කරනවා නැත්නම් මම පනපෝනවා මේ අපි මේ කරන චෝදනා භවනා කරනකොට වෙන මේ පුංචි පුංචි දේවල් තියෙද්දී අපිට පුළුවන් ද මේ මූල කර්මස්ථානයත් එක්ක වෙන්දට වැඩි එක චිත්තක්ෂණයක් ඉන්න මේ ශබ්ද වේදනා හිතිවිලි තියෙද්දිත් මට වම දකුණ බල බල සක්මන් කරන්න පුළුවන්. මට තව එක හුස්මක් බලන්න පුළුවන් කියන මේ දුක්ඛේ ඥානය පිළිබඳ හැකි සංඥාවෙන් භාවනා කරන්න පටන් අරගත්තොත් යෝගාචරයට තේරෙයි. පළවෙනි දවසේ නම් බෑ. දෙවෙනි දවසෙත් බෑ. තුන හතර යනකොට මේ ගත්ත ප්‍රයත්න නිසා තමන්ගේ දැරීමේ ශක්තිය, ඉවසීමේ ශක්තිය පොඩ පොඩ පොඩ පොඩ ඉතාමත්ම ලේස මාත්‍ර වශයෙන් වැඩි වෙන පටන් ගන්නවා. ඒක එimhe වැඩි වුණාට පස්සේ ඒක කමඨාන් වාර්තාවට දාලා ජයග්‍රහණයක් විදියට එහෙම නැත්නම් ළඟා වෙච්ච දෙයක් විදියට කියනවයි කියන එක ඊටත් වැඩිය අමාරුයි. දැරුවත් කරන්න පුළුවන් වුණත් කදාකවත් හිතන්නේ මේකයි මේ අපි කමඨාන් වාර්තාවේ ලිවි ලිවි යුත් සුද්ධ කරගත යුත්තේ කියලා කියෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒකට විශේෂ උපක්‍රම යොදන්න වෙනවා යෝගාවචරයට. මෙහෙමද වෙන්නේ කොහොමද මේක වෙන්නේ කියලා කටට උත්තරේ දීලා අරගෙන යාර කියන්න වෙන ඕක තමයි භවනා දියුණුව කියන්නේ දුක නැතිවීම නෙවෙයි ඒ කංකරච්චල් මැදත් වෙනදට වැඩි වේලාවක් දී යටින් ගින්දර ගෙනියන්න වගේ අරමුණේ ඉන්න පුළුවන් භවනා වඩන්න පුළුවන් ඒ නිසා තව ඉදිරියට මීට වැඩි ලොකු දුකක් ආවත් මම මේක කරන්න ඕනෑ කියන ඇකි සංඥාව තියෙනවා ඊටත් මේක කියන්න ඕනකම ඒක මේ කමඨාන් සුද්ධ කරනකොට කියන්න ඕනකම ආවනම් ඒ කෙනාගේ ඒ ආකල්පය මායя මෝහණයටපත් කරනවා කියලා බුදුහාමර කියනවා. මාර ප්‍රමෝහන. පැමිණිච්ච දුක කෝක තිබුණත් ගත්ත අරමුණ කරගෙන ගිය වැඩේ බිම තියන්නේ නැතුව දුක මැද හරි කමන්නේ වෙන්ටට වැඩි කිරීම මානසිකාරය කරගත්තොත් යෝනිසෝ මානසිකාරය කරගත්තොත් දුක්ඛේ ආර්ය ඥානය කරගත්තොත් ඒක නම් දවසින් දවස දවසින් දවස ඉදිරියට යනකොට මායයට මොන විදිහකින්වත් මෙයාට දැපෙන දමා ගන්න බැරි වෙනවා. ප්‍රමෝ මෝහණය කරනවා. මායාව මෝහණය කරන්න පුළුවන්. ඒ නිසා අපි ගත කරන හැම චිත්තක්ෂණයකම මතක තියාගන්න දෙන්නේ දුකේ කිසිම වෙනසක් නැහැ. ඒකීයේදී කෙනෙක් මූල කර්මස්ථානය සාධනය කරන්න හදනවා, මනසිකාරය කරනවා. අනිත් එක්කන එහෙම සත්‍යයක් වඩන්නෙත් නැහැ නිකන් ගත කරනවා. මේ දෙන්න අතර වෙනසිදී බුදුජානකසේ සඳහන් කරනවා මානසිකාරයේ වඩන කෙනා කාටවත් මේක මුවින් මේ නොබැන කරබන කාගෙන ඉන්නවා. එයාට මුනි කියන නම පාවිච්චි කරනවා. දුක් විඳිනවා කියන්නේ එයා කියන ඒ චේතිත් මට පුළුවන් සතියවල. ඒ චේතිත් මට පුළුවන් ආනපන බල. ඒ චේතිත් මට පුළුවන් ඊට වැඩිය වම දකුණ බලන්න කියන එක බුදුන්සේ මුනි කියන නම කියනවා. එහෙම තියෙද්දි මේ කරදර වුණා කංකරච්චල් කච කච ගන්න මිනිස්සයාට මනස්කාරය නැති යෝන්සකය යෝසමස්කන් නැති කරනට මුර්ගයයි කියලා කියනවා. තිරිසන් සතෙක් වගේ. කිසි වෙනසක් නැහැ මෙයාට. තිරිසන් සත්තු වගේ ඉතින් කිතරි ගන්නවා, ගොරවනවා, රවනවා, දඟලනවා. මේ සතිය මේ සතියක සාසනයක ප්‍රතිපදාවක උණුසුමක්වත් ලැබිලා නැහැ. ඒ නිසා අපි බලමු භාවනා කරනකොට මේ අපි වැඩමුළුවක් යනකොට අපිට පරියන්ක අවස්ථා සාමාන්‍ය 50ක් 60ක් විතර හම්බ වෙනවා. සක්මන් අවස්ථාත් 50ක් 60ක් විතර එකක පුළුවන් නම් මේ තියෙන බාධා කියෙද්දී මම මේ ගත්ත අරමුණ බහා නොතබා ගත්ත අරමුණට අනදර නොකර ඉදිරියට යෑමේ හැකියාව බලන්න කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් ඒ බලන්න ගන්න ආකල්පය තමයි මේ දුක්ඛය පිළිබඳව අභිඤ්ඤීය தත්ත්වය එහෙම නැත්නම් විශිෂ්ට නෝනින් දත යුත්තේ ඒකයි ඒක භාවනා කරලා වර්ධගත්ත කෙනෙකුට නම් කලාතුරකින් හරි තේරෙනවා භාවනා නොකරපු සතිය දන්නේ නැති වැරදිම් අත්තරදි නැති කෙනාට මේ මේ වගේ බණක් කියලා තේරුම් කරලා දෙනවා කියන එක ලේසි නෑ. ඒ නිසා මේ වගේ ධර්ම මේ වගේ කොටස් අපි මේ හතරමං අන්දිවල කතා කරලා කරන්න බෑ. මොකේ කතාවල් බහුජන මාධ්‍ය හරහා දෙන්නත් බෑ. භාවනාවටම කැමැති අධ්‍යක්ෂය දැක ඉදිරියට යන්න කැමැති වරද්ද වරද්ද ඉදිරියට යන්න කැමැති කෙනාට අම්මිහිරි ගතියක් තේරෙනවා නමුත් දවස් අධ්‍යයක් යනකොට තේරෙන පටන් ගන්නවා මිනිස් ජීවිතේ කදාකත් නොකල විදිහ අභියෝගයක් මේ අපි අරගෙන තියෙන්නේ. අපි පුළුවන් තරම් බලනවා කරදර තිබුණාට ඒකට මුවින් නොබැන ඒක බාධාවක් නොකරගෙන කරදරෙ තිබුණාට නැති වෙලාවක වගේ ඒ මූල කර්මස්ථානයේ සාධනය කරගෙන යන්න කියනත් අපි කො සතිය පිටන උත්සාහ කරොත් අප්‍රමාද වෙන්න උත්සාහ කරොත් අපිට තේරෙවි මනුස්සකම කියලා කියන්නේ කොච්චරක් ඉතිරපතර වෙලෙන්න පුළුවන් එකක්ද කියලා. මේ චර්චුරු ගගා අඬා අඬා අරක නෑ මේක නෑ කියන විනුවට මේ කීයේදීත් මට කරන්න පුළුවන් කියන එක අපි කියනවා හැකි සංඥාව කියලා. අන්නේ හැකි සංඥාවවට පස්සේ තමයි අපි මුලින් වැඩ ගන්නවා වෙන්නේ. ඒ නැත්නම් අපි කරන හදන්නේ මේ පළපුරුදු විදිහට රුචර්චුකන් ටිකක් හදාගෙන මේ මොලේ කුරුවල් වෙලා තියෙද්දි අර දන්න පාර දිගේම යනවා. ඒක තිරිසනෙකුගේ සහජ ලක්ෂණට බොහෝම සමානයි. විවෘත කරන්න ඕනේ නම් මතක තියාගෙන ඉන්න කැමින්නේ නැම බාධකයේදීම අපේ පරිණාමය පොඩ්ඩක් ඉස්සරහට යනවා. දුක පිළිබඳ අවබෝධය පොඩ්ඩක් ඉස්සරහට යනවා. අපි වශයෙන් හිතන්න එපා මං වශයෙන් හිතලා ඊට වඩා මේ කරදර දුක් බාධක තියේදී මුවින් නොබැන හිත කරදර නොගෙන මේ අරමුණේ හිත පවත්වන්න පුළුවන් හැකියාවත් ඒ හැකියාව කර්මස්ථාන වාර්තාවට ඉදිරිපත් කරන තරම් පෞරුෂත්වයකුත් යන්තම් හරි පට බේරගත්තොත් තේරුම් ගත්තොත් මේක තමයි අපි කියන්නේ වැඩමුළුව සාර්ථකුණයි කියලා. ඉතින් ඒකට මේ වාගේ බණ අහලා පුරුදු වෙච්ච කට්ටිය මිස භවනා නොකරන මේ කියන්නේ නොහිතපුවත් එක්ක කතා කරන අමාරුයි. ඒ නිසා හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ අපි මේ තාකල් යම් අත්‍යවශ්‍ය ප්‍රමාණයක් කරලා තියෙනවනම් ඒ සියලු අත්‍යවශ්‍ය මතින් තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ හැත්තරද්දකදීම වෙලා තියෙන දුක ඉදිරිපත් වෙලා ආවේ දුකට පයින් ගන්න. ඉදිරියේදී මේ ඉදිරිපත් වෙනාට පයින් නොගහ ඒක ආර්ය සත්‍යයක්. දුක්ඛ ආර්ය සත්‍යයක්. ඒකෙදිත් මගේ සත්‍ය කඩා ගන්න නැතුව, සීල කඩා ගන්න නැතුව, ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන් වුණොත් ඒ දේ මං වෙනුවෙන් කරලා දෙන්න කවුරක්වත් මේ ලෝකේ නැහැ. ඒ නිසා අපිට මැරෙන්න ඉස්සෙල්ලා, වයසට යන්න ඉස්සෙල්ලා, ලෙඩ වෙන්න ඉස්සෙල්ලා ඒ ආර්ය පරිේශණය ශක්ති ප්‍රමාණයෙන් කරගන්න මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන මේ අභිඤ්ඤය පළවෙනි ආර්ය සත්‍ය නිවැරදි වැටහීමක් පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා සියලු දෙනාටම සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා